අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමා චෞසෝ සත්ත ධම්මා විශේෂ භාගියා සත්ත සත් ධම්මාති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් පෙළගස්සන්ට ඉදිච්ච සත්‍ය සද්ධම්ම නැත්තම් හතක් වූ සද්ධර්ම අවබෝධ කරමින් ඉන්න වෙලාවක් ඒ හතටම සාරිපුත්‍ර සාංශේ දෙන නම තමයි කෙනෙකුට තමන්ගේ භාවනාවේදී විශේෂ ප්‍රතිලාභ ලබනද එහෙම නැත්නම් විශේෂත්වයක් ලබන්න හේතු වෙන ධර්ම විශේෂ භාගීය ධර්ම ඉතින් ඒකේ නම වශයෙන් සාරිපුත්‍ර සං සඳහන් කරන්නේ ශද්දෝ හෝති හිරි හෝති ඕතප්පි හෝති බෞසුතෝ හෝති ආරද්ධ විරියෝ හෝති උපට්ඨිත සති හෝති පඤ්ඤවා හෝති ඉතින් අපි වැඩමුළුව පුරාවට ලදර දවස්තාව හැටියට මේ මුලි මුලි සඳහන් කරන ධර්ම නැත්නම් සත්‍ය සද්ධම්ම සාකච්ඡා කරගෙන ආවා අද දවසේ ප්‍රධාන වශයෙන් අපිට ඉතුරුලා තියෙන සාකච්ඡා කරන පඤ්ඤවා හෝති කියන නැත්නම් මේ ප්‍රඥා චෛතසිකේ සම්බන්ධව. ඉතින් මේ ප්‍රඥා චෛතසිකේට තමයි ඔය ආරද්ධ විරිය, උපට්ඨිත සති නැත්නම් කලින් තියෙන වීර්ය චෛතසිකය, සති චෛතසිකය ආදී එකිනෙකින් එකිනෙකෙන් පෙළ ගහලා එනවා. ඉතින් ඒ ප්‍රඥාව හැදෙන්න අනිකුත් ආසන්න කාරණා එහෙම නැත්නම් සප්පාය කරුණු ටික තමයි කලින් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ සති සහ ප්‍රඥාව මෙතන සම්බන්ධ කරලා පෙන්නනවා. සමහර විටක සති සමාධි ප්‍රඥා වශයෙන් පෙන්නනවා. විරිය සති සමාධි ප්‍රඥා මේකෙදී සතියට පස්සේ ප්‍රඥාව සඳහන් කරලා තියෙනවා. මේ සතිය සහ ප්‍රඥාව සම්බන්ධ වෙනකොට මේකට නිකන් සාසනීය හුරතල් වචනක් තියෙනවා සති සම්පජාඤ්ඤ කියලා. සතිය සහ සම්පජඤ්ඤය හඳුන්වන්නේ සිහිය තහ බුද්ධිය වශයෙන්. ඉතින් ඒක සති සම්පජඤ්ඤය දෙක හරියට හිරි ඕතප්ප ධර්ම දෙක වගේ එහෙම නැත්නම් තීන මිද්ද කියන ධර්ම දෙක වගේ උද්දච්ච කුච්ච කියන ධර්ම දෙක වගේ යුගල ධර්ම වශයෙන් තමයි ගොඩක් වෙලාවට පෙනී සිටින්නේ ඒ හැම වෙලාවකම සද්ධාවට මේ සතියේ පස්සේ තමයි ප්‍රඥාව සංග්‍රහ වෙලා තියෙන්නේ නමුත් මේ ධර්ම එකිනෙකට එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙමින් යන්නේ. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේ සම්පජානෝ සතිමා කියලා ওই සති සම්පජාඤ්ඤය කියන එක සම්පජානිය කලින් ඇවිල්ලා පස්සේ සතිය වෙන වෙලාවක් තියෙනවා. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොටත් ඉස්සලා තියෙන ප්‍රඥා සාසනේ ප්‍රඥා අන්ත ප්‍රඥා අංග ඊට පස්සේ සීලය ඊට පස්සේ තමයි සමාධි අංග දක්වන තමයි විරිය සති සමාධි වශයෙන් තියෙන්නේ. ඉතින් මේ කියන්නේ මේ රීකී ක්‍රමයකට නෙමෙයි මේවා වර්ධනය වෙන්නේ මේවා බොහොම ගෝලීය ක්‍රමයකට අන්තර් සම්බන්ධතා රාශියක් තියෙනවා. කෙසේ නමුත් මේ සති සහ සම්පජාඤ්ඤේ නැත්නම් සම්පජාඤ්ඤේ සහ සතිය අතර ලොකු නෑදෑකමක් මිත්‍ර සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ නිසා සතිය වඩන කෙනාට ඒක කරගෙන යනකොට ඉස්සර වෙලා පහු වෙලා ප්‍රඥාව තියෙනවා. සමහරු සතියෙන් පටන් ගන්න ප්‍රඥාවට තව සමහරු ප්‍රඥාව අන්ත නිසා සතිය වඩනවා. ඉතින් මේවා එකිනෙකට එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා. මේ දෙකටම මුල් වෙන නැත්නම් මේ සතිය වඩා ගන්නත් උපට්ඨිත සතියක් ඇති වෙන්න මුලදී ආරද්ධ වීර්ය වශයෙන් තමයි අපි ඉගෙන ගන්න. ඉතින් මේ ආරද්ධ වීර්ය අපේ භාවනා වැඩමුළුවක අපි අඳුලා දෙන්නේ සක්මන් භාවනාවයි. සක්මණේ තමයි අපිට වීර්යය අපි ඇති කරලා දෙන්නේ. ඒ නිසා සක්මණට අපි පරියන්ක වේලාව හා සමාන වේලාවක් දෙනවා හොඳට ඇඟ කර්මණ්‍ය කරගන්න. වීර්යචෛසිකේ වඩා ගන්න. ඒ නිසා ආරද්ධ වීර්ය මදි කෙනාට නැත්නම් භාවනාවට කම්මැලි කෙනාට පසුබාන කෙනාට භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව සක්මණේ සතිය පිහිටවන්න ඇවිදිනකොට සතිය පිහිටවන්න කියලා දුන්නොත් ඒ ඇවිදිනකොට සතිය පිහිටවීම හරීම <coughs> ආගමික ස්වරූපයක ඉඳලා ආගමක නැති ස්වරූපයට යනවා. පොඩි ළමයෙකුට කියලා දෙනකොට අන්‍ය ආගමික කෙනෙකුට කියලා දෙනකොට ආගමක් පිළිගන්න කැමති නැති කෙනෙකුට කියලා දෙනකොට ඇවිදින ගමන් සතිය පිහිටවන්න කිව්වම ඔක භාවනා ස්වරූපය පේන්නේ නැහැ. අපි සාමාන්‍ය නිසා සම්ප්‍රදාන කුල කෙනා භාවනා කියනකොටම හිතන්නේ අතක් පිට අතක් තියන ඇද්දක වහගෙන ඉඳගෙන ඉන්න ඉරියව්වක්. නමුත් ඒ වීර්යචෛසිකේ වඩන්න ඒක බෑ. වීර්යචෛසික වඩන ක්‍රියාශක්තිය. ක්‍රියාශක්තිය අවශ්‍යයි. ඒ ක්‍රියාශක්තිය වඩන ගමනුත් කවුරු හරි සමාධියක් බලාපොරොත්තු වෙනවා ඒක අමාරුයි කරන්න. ඒතර පුළුවන් වීර්යයක් තමයි වැඩෙන්නේ. ඒ වීර්යය හදාගත්තට පස්සේ ඒ වීර්යයයි සතියයි අතර සම්බන්ධ වුණාට පස්සේ ඊට පස්සේ ඒක ප්‍රඥාවට තුඩු දෙන ගතියක් තියෙනවා. ඉතින් මේ ප්‍රඥාවට සතිය සම්බන්ධ වෙනකොට ඤ වචනය සම්පජඤ්ඤ කියන වචනය තුලට ගැබ්බෙලා තියෙනවා. පඤ්ඤා ඒකේ තියෙන්නේ ප්‍රකර්ෂිත ප්‍රකුර් ප්‍රකර්ෂ එහෙම නැත්නම් ප්‍රසිද්ධ ඥානය පයන්න ඉස්සරහින් තියාගත්ත ඤ ප්‍රත්‍ය තියෙන්නේ. සම්පජඤ්ඤ කිව්වහමත් හාත්පසින්ම ප්‍රඥාව ඇති ඒකට අර්ථ තුනක් දෙනවා බුරුමේ කට්ටියකනේ ඒක ඇත්තටම පසු කාලීන දීපු අටුවාචාරින් වහන්සේලාගේ මත කෙසේ නමුත් යෝගාවචරයට ඒක ආධාර වශයෙන් ගන්න පුළුවන් සම්පජාඤ්ඤ කියලා කියන්නේ තමන්ගේම ප්‍රඥාව. මෙතන මේ සූතමේ ඥානෙවත්, චින්තාමේ ඥානෙවත් නෙවෙයි සං කියලා කියන්නේ ස්වයං කියලා. ඒ වගේම එතන එතන පහළ වෙන ප්‍රඥා කාදාකවත් මේ ඊයේගෙන අපේ කදයකට හේතු කරන එකක් නෙවෙයි. ඒ වගේ මේ ප්‍රඥාව හාත්පසින්ම පිරෙන්න ඕන. සම්පූර්ණ ප්‍රඥාව. ඒ නිසා වර්තමාන මොහොතක හිත පවත්තන වෙලාවේ යෝගාවචරය චරිචුරු ගන්න මේක තමයි ප්‍රඥාව මේ මොහොතෙමයි මගේමයි ඒක 100%. ඒ කියන්නේ මේ මේ වෙලාවේ පවතින සතිය පිටවෙන්ද සැකයක් නැහැ. ඒ වගේ මෙහෙම කරනකොට මට ප්‍රඥාවක් එයිද සමාධියක් එයිද කියලා අව탁තියරුකුත් නැහැ. අන්න ඒ වෙලාවට ඇති වෙන මේ සතිය අන්නරගේ හාත්පස පිරිච්ච සම්පatti කර පිරිච්ච ගතියක් ඇති කරනකොට තමයි සම්පජාඤ්ඤ කියන එක තියෙන්නේ. ඉතින් මේ සම්පජාඤ්ඤය හාත්පසම වෙනවනේ තමන්ගෙම වෙන්න ඕනේ එතනම පහළ වෙන්න ඕනේ. ඒ නිසා කාටවත් සම්පජාඤ්ඤය පිළිබඳව තාරාතිරම් කරන්න බෑ. තාරාතිරමක ප්‍රශ්නයක් එනවනම් ඇදහිල්ල ප්‍රශ්නයක් තියෙනවා. මම මේ මොහොතේ මේ කරන දේ පිළිබඳ අවබෝධය පුළ පූර්ණත්වයක් තියනවාද? ඒක මම විතරමද? ඒ වගේ මේකට කිසි ඉස්සලා චිත්තක්ෂණේ කිසිම සම්බන්ධයක් නැහැ. අන්නේ විදිහට මේ ප්‍රඥාවට නව අර්ථකථනයක් දීමට අධ්‍යාපන ක්‍රමයේ කරන්න බෑ. අධ්‍යාපන ක්‍රමයේ තියෙන පරණ මතකයක් ඇවිල්ලා තල්ලු කරගෙන යන ප්‍රඥාව. ඒක නරක නෑ. ඒක හොඳයි සුතමේ ඥානෙ වාසේ. නමුත් චින්තාමේක් මූල ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ එතන එතන පහළ වෙන ප්‍රඥාවක්. ඉතින් මේ ප්‍රඥාව අතින් අපි දෙන්නේ අතර කිසිම වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ විතරමයි ඒක කියන්නේ. අවබෝධය නොලබු මනුස්සයතට ප්‍රඥාව ලබා ගැනීමට තියෙන හැකියාව එච්චරමයි. බුදුජානසේ පිපුණා මිසක්කා අනිත් හැම කෙනෙකුටම එතෙන් එන්න පුළුවන්. අනිත් ඔක්කොම ආගම් වල තියන්නේ නැහැ නේ. දෙයයන් ආංශේ මැව්වා මේ මැවුම ඒකට කාදාත් දෙයනාස වෙන්න බෑ. ඒ අතර ලොකු වෙනසක් තියෙනවායි කියලා හැම වෙලාවෙම දේව නිර්මාණවාදයේ manussත්වයේ හීනමානෙට ලක් කරනවා. ඒ නිසා දේව නිර්මාණවාදයේ අධහන හැම කෙනාම ඉන්නේ ලොකු පශ්චාත්තාපය. එහෙම නැත්නම් ලොකු ඉච්ඡා බංගත්වයකට ලක් වෙලා. අපි ඩියු බලාන ඉන්නේ ඒ නිසා වැරදි කරන්නත් බෑ හැබැයි කවදාකවත් අපිට එන්න යන්නත් බෑ කියලා. සර්වඥාන්සේ මොකක්වත් නැහැ සම්පජාඤ්ඤවල කිව්වා උඹ ළඟ තියෙන ප්‍රඥාවමයි මේ දැන් තියෙන ප්‍රඥාවමයි ඒක පිරීලා තියෙන්නේ. උඹ තව හොයන තාකල් අමනයි, තකදීරුයි, මෝඩයි, අවිද්‍යාවයි, අන්ධකාරයි. මෙත්තනමයි උඹ ළඟමයි මේක හාත්පසින් පෙරලා තියෙන්නේ. මේක දීදී තව එකක් හොයනකොට එන්නේ ඇදහිල්ලටයි ලැජ්ජාවටපත් වෙන්නේ. ඇදහිල්ල තමයි හීනමානයටපත් වෙන්නේ. ඉතින් මේක පිරෙනකොට රොහත් කියලා කියනවා. සතිය පටන් ගන්නකොට අපි දන්නව දවසට විනාඩි අධ්‍යා සතිමත් වෙලා කරගෙන කරගෙන යනකොට ඒක ඉතින් අර හරි අමාරුවෙන් චිත්ත බේතප්පවන්නා වගේ ලෙල්ලත් එක්ක දෙහි ගෙඩියක් කන්නා වගේ තමයි තේරෙන්නේ. මොකද කරලා කරලා කරලා තමන්න තේරෙනවා මේ සම්පජාඤ්ඤය පැය 24න් පවත්වන්න පුළුවන්. සම්පජඤ්ඤය පැවැත්වීම වල බාහිර මොකක්වත්ම අවශ්‍ය කරන්නේ ඒක ආවට පස්සේ ඒක අඳුරගන්න එක තමයි අමනකම කියන්නේ, තකතිරුකම කියන්නේ, මෝඩකම කියන්නේ. ඉතින් මේ මනුස්සයා নানা විදියට නිදහසට කරුණු හොයා ගන්නවා මට භාවනා කරන්න බෑ අරක නිසා මේක නිසා කියලා. ඒ කරන හැම එකක්ම මේ බුබ්බඩ ගමක්, කම්මැලිකමක්, එහෙම නැත්නම් මෝහයක්. ඒ නිසා සති සම්පජඤ්ඤයට ගියේ කනට තේරෙනවා manussත් පටිලාභයම ලාභයක්. මේ ලැබිච්ච manussත්කම තියෙන්නද කිමංගගේ කාලකන්ණියෙක් නැහැ කියලා ගන්න එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. උප්පත්තිය manussත්වයේ ලොකු ප්‍රතිලාභයක්. ඒ ප්‍රතිලාභයේ තේරෙන්නේ රහත් වුණාට පස්සේ. රහත් වුණාට පස්සේ තේරෙනවා මෙච්චර මේ අංග සම්පූර්ණත්වයකටපත් වෙන්න පුළුවන්කම තියෙද්දි වත්ත බද්දට දීලා ඇසර දත නිවනවා වගේ සාස්ත්‍රුණ වහන්සේගේ මේ ආශිර්වාදය ඉල්ලනවා අරයාගේ දේ ඉල්ලනවා මෙයාගේ උදව්වක් ඉල්ලනවා මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ මේ සම්පජඤ්ඤය කියන එක තියෙන එකමයි ඒක අපි කියන්නේ සමාදම් වෙනවයි කියලා අපි කියන්නේ ඒකට එළඹ වාසය කරනවායි කියලා. ඒ නිසා සතියට කියනවා අපි වර්තමාන මොහොතේට එළඹ වාසය කරනවායි කියලා. කාට හරි ආවොත් අදහසක් මේ සතිය තුල මේ ඥාණයට බීජේ තියෙනවා. ඒ ඥාණය පිරිච්ච දෙයක්. ඒ නිසා Taman වඩන සතිය අධහන කෙනාට එහෙම නැත්නම් ඒක එnde end end end Taman තුර වැඩෙන බව දන්න කෙනාට ඒක වඩන්න වෙන බාහිරේ මොනම දෙයකවත් අඩුවක් නැහැ කියලා තේරුම් ගන්න එක තමයි මෙතන සම්පජාඤ්ඤය වෙන්නේ. ඉතින් මේ සම්පජාඤ්ඤයට අවස්ථා දෙකකදී අර්ථ සඳහන් කරන වෙලාවල් තියෙනවා විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රයේ අටුවාවේ සම්පජාඤ්ඤ හතරක් ගැන කතා කරන තැනක් තියෙනවා. සම්පජානෝ සතිමා කියන වචනයට අර්ථ දෙනකොට සාත්තක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසම්මෝහ සම්පජඤ්ඤේ කියලා තමන් භාවනා කරමින් ඉන්නවා කියලා අපි පාවිච්චි කරන වචන ඉඳගෙන ඉන්නවා කියලා කමු. අපි දැන් ඉඳගෙන ඉන්නකොට වේලාව බෙල් එක ගහපු නිසා හෝ සද්දයක් ඇහිච්ච නිසා හෝ හිතවිල්ලක් ආපු නිසා හෝ වේදනාව විස ගන්න බැරි නිසා අපි නැගිටින්න හදනවා. ඉතින් මේ සම්පජාඤ්ඤේ නැති එකන නැගිටලා ඉවර වෙලායි බලන්නේ මම මොකටද නැගිට්ටි කියලා. එතකොට තේරෙනවා මේ සද්දයක් ඇවිල්ලා එපා වුණා මම නැගිට්ටා. එතෙන් මට හිතවිලියාව වැඩක් නැන්නේ භාවනා වෙන්නේ නැහැ මම නැගිට්ටා. නැත්නම් ඉඳ ගන්න බැරි තරම් වේදනාවක් ආවා මම නැගිට්ටා. එතෙන් gediy ගැහුවා මම නැගිට්ටා. නමුත් සම්පජඤ්ඤය තියෙන එක නා නැගිටින්නේ ඉස්සරලා බලනවා. දැන් මම නැගිටින්න හදන්නේ මේ නැගිටින්නේ මේ දැන් ඉන්නවට වැඩිය අර්ථයක් ඇති දෙයකටද නැත්නම් බුබ්බඩකම කම්මැලිකම මෝහයට නිකන් නිදහසට කාන්නව සදාද කියලා නැගිටීමට පෙර ඉරියව්ව මාරු කිරීමට පෙර එහි අර්ථය සලකා බලන ගතියක් තියෙනවා සාත්තක සම්පජඤ්ඤය කියලා ඒක සාමාන්‍ය ලෝකයා කදාගෙන භාෂාවෙන් කිව්වොත් පණින්න පෙර සිතා බලනු කියලා. බින්දකට පණින්න ඉස්සලා කවුරුද පැන්නට පැන්නට කාට හරි උදව් කරන්න හරි වතුර බොන්න හරි කියලා පැන්නට පස්සේ ආයෙ ගොඩේ ඉන්න බෑ. ඒ නිසා පණින්න ඉස්සලා හිතා බලන ගතියක් සම්පජඤ්ඤය තියෙන. ඒකට සාත්තක සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඉතින් මේක විවේක මනසකට විතරයි කරන්න පුළුවන්. අපි ඉදින්දා වැඩ කරන්න ගියාම අපි එකින් එකට එකින් එකට ඇදගෙන යනවා. නාශනුවක් දාගත්ත මීහරකෙක් වාගේ අපිට අදහසක් නැහැ මේකෙන් පස්සේ කොහට යනවද කියලා. ඒක පිළිබඳවට වග වෙන්නත් බෑ අපි අසරණ ගතියක් ඇතිගෙන තියෙනවා මේ තක්කු මොක්කුව නිසා. মালටි ටාස්කින් නිසා. අපි හරි වැදගත් කියලා හිතාගන්න නිසා. නමුත් කාට හරි පුළුවන් නම් මේ ඊගාවට කරන්න තියෙන වැඩේ මේ දැන් ඉන්නවට ඒකට සමාන හොඳ දෙයක්ද නැත්නම් වඩා හොඳ දෙයක්ද නැත්නම් මීටත් වැඩිය දුර්ලභ දෙයක්ද කියලා සලකා බැලීමට ඇති හැකියාව ප්‍රතිවේක්ෂාව කියලා කියනවා. නැත්නම් සාත්තක සම්පජන්‍ය කියනවා. ඊට පස්සේ බලන්න කියනවා සප්පාය සම්පජන්‍යක ආර්ථික වශයෙන් සාර්ථක වෙන්න පුළුවන්. දේශපාලන වශයෙන් සාර්ථක වෙන්න පුළුවන්. සමාජික වශයෙන් සාර්ථක වෙන්න. නමුත් යෝගාවචරයකට ගැළපෙනවද මේ වැඩේ? මිට වෙඩි ලාභ හම්බ වෙන්න පුළුවන්. මිට වෙඩි ජනප්‍රිය වෙන්න පුළුවන්. මිට වෙඩි බලය ලැබෙන්න පුළුවන්. නමුත් යෝග කර්මයකට යෝගාවචරයකට භික්ෂුවකට භාවනා කරන්න කෙනෙකුට ගැළපෙනවද කියලා කායින්වත් අහලා වැඩක් නැහැ. මොකද කවුරක්වත් නැහැ මේ ලෝකේ භාවනා කරන්න. ඔක්කොමලා ඉන්නේ දේශපාලන ආර්ථික සමාජික දේවල් වලට දුවන බූරෝ මේ කැරට් අලිය පිටිපස්සේ දුවන බූරෝ වගේ ඒ නැත්තම් මීදුම් මිරිගුවක් දැකලා වතුර කියලා හිතාන පිටිපස්සේ අඹාගෙන යන මූව වගේ රංචුවක් අපි ළඟට ඉන්නේ. නිසා යෝගාවචරයට වෙනවා මං යන්න හදන වැඩේ සාර්ථක දෙයක් නම් එදී මවන්නේකට කැපද කියලා බලන්න. මම මේ කරන්න හදන වැඩේ මං වගේ සිල් ගන්න කෙනෙකුට මං වගේ සතියක් වඩන කෙනෙකුට කැපද? සප්පායද කියලා බලන්න. ඒ සප්පාය කෘත්‍ය සලකා ගන්න නැතුව ඉදිරියට යනකොත් අපි අමනයි කියලා කියනවා. කවුරු හරි කිව්වයි කියලා ඕන নানা ආකාර හේතු සලසගෙන අපි ගියාට ඒකේ සප්පාය ගතියක් නැත්තම් ඒ යෝජනා කරපුවාට විඳවන්න වෙන්නේ නැහැ. විඳවන්න වෙන්නේ Tamanට. වර්තමාන මොහොතෙත් විඳවන්න ඕන අනාගතයත් විඳවන්න ඕන. ඒ නිසා සාත්තක සම්පජාඤ්ඤයට පස්සේ සප්පාය සම්පජාඤ්ඤය කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා ගෝචර සම්පජාඤ්ඤය කියලා. ඒ යන්නේ Tamange බල ප්‍රදේශයේ තුලද එහෙම නැත්නම් අනතුරුදායක තැනකටද කියලා. ඒකට සාමාන්‍යයෙන් මේ අටුවචාන් වහන්සේලා කියන්නේ සතර සතිපට්ඨානයේ ඇතුලේ නම් ගෝචරයි. සතර සතිපට්ඨානයෙන් පිට නම් කවුරුර ඇවිල්ලා වරින් මචං මහ මුදේ නාන්න යන්න කියලා යනවා. ඉතින් අපි ගියාට පස්සේ ගුටි ගන්න වෙනවා. ගියොත් අම්මා තලාවි මට. ඒ නිසා ගෝචර භූමියේ පන්නනවද නැද්ද කියලා සලකා බලන ගතියේදී මෙන්න මෙහෙම කියන්න පුළුවන්. යෝගාවචරයේකට සද්දයක් ඇහෙනවා. නැගිටිනවා නෙවෙයි. භාවනා කරගෙන ඉන්නකොටම සද්දයක් ඇහෙනවා. ඇහිච්ච ගමන් යාගේ හිත අර ඉන්න අරමුණ කම්මැලිකම නිසාදෝ සද්දේ තියෙන තීව්‍රකම නිසාදෝ හිත පිටපයි. ඊට පිටපෙන්නට පස්සේ ඒක ගෝචර අගෝචර භාවයේ තේරෙන්නේ නැත්නම් වට ගෝචර අගෝචර භාවය තීන්දුව කරන්න පුළුවන් ඉන්නේ පිටේ යෑම නිසා තරහා හිතට ගියා නම් ඒක අගෝචර භූමියක්. හිත පිට ගියත් තරහ නැත්තම් ඒක ගෝචරයි. මගේ හිත පිට ගියා ඒ වුණාට මම දන්නවා මම ඉන්ඩෝනේ ආනපානේ මගේ හිත සද්දයකට ගිහිල්ලා තියෙන මේ මම දන්නවා මේ ඉතින් මම ගිහිල්ලා තියෙනවා හිත පිට ගියාට මම තරහ වෙන්නේ මම ආපහු බලනවා මගේ ගෝචර භූමියට ගන්න ආනාපානට ගන්න අන්න වගේ වටපිට කලෙලිය හොඳට තියෙනවනම් හිත පිට යෑමම නෙවෙයි ගෝචර අගෝචර භාවයේ හිත පිට යෑම නිසා පශ්චාත්තාප වෙනවනම් අගෝචරයි හිත පිට ගියයි කියලා ගණන් ගන්න නැතුව නැවත අරමුණට ගින්න ගන්න පුළුවන් ගෝචර අජ්ජත් අරමුණ කියනවා. එතකොට ගෝචර අජ්ජත් අරමුණ තමයි ආනාපානේ. දැන් ඉන්නේ ගෝචර බහිද්ධ අරමුණක හානියක් වෙන්නේ නැහැ. ඒක මන් දන්නේ ඒ වගේ වාක්‍යයක් මේ දේශනාවට ඇතුල් කිරීමෙන් වැටහීමක් එනවද කියලා. Tamange හිත පිට ගියත් ඒකත් එක ගැටුමක් නැත්තම් ඒ ගැන පශ්චාත්තාවයක් නැත්තම් ඒ ගැන හීනමානයක් නැත්තම් එයාට පුළුවන් ආපහු ගෝචර බාහිර අරමුණ ඉඳලා ගෝචර අධ්‍යාත්මයට හිත ගන්න. කලබල වෙච්ච මනසට කොරස් කටේ වත් අසදා ගන්න බැරුව ඒක අගෝචර භූමියක් වාටපත් වෙනවා. ඒ නිසා එන දවසේ යෝගාවචරයයි යන දවසේ යෝගාවචරය ගත්තාම ඉස්සර බොහෝ ගෝචර නොවෙන්නා වූ කියන දේවල් දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් භාවනා කරනකොට සබ්දයක් කරනකොට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකට ගැටුමක් ඇති කරගන්න නැති වෙන්න කමඨාන සුද්ධ වෙලා. හිතවිල්ල කාට ගැටුමක් ඇති නොකර ගන්න කමඨාන සුද්ධ වෙලා. පුංචි පුංචි වේදනාවට චෝදනා කරන්න යන්නේ හිත නරක කරගන්න නැති වෙන තරම් කමඨාන් සුද්ධ වෙලා නම් තමන්ගේ ගෝචර භූමියේ පළල් වීමක් සිද්ධ වෙනවා. හිත පිට ගියාට ඉස්සර වගේ අවුලක් නැහැ. එයා දන්නවා මේ මේ අපිට ගිය හිතවිලි ඔය යකා උනාට ඔය යකා එච්චරම කළු පාට නැහැ. ඔය දල දෙකකුත් නැහැ. ඇස් රතු පාටත් නැහැ. මේ සිංහලයට ඉස්තර කුවේණි රජුර එන කුවේණි ඉන්න කාලේ විජේන කාලේ මේ යක්කයෝ කියලා තමයි කිව්වේ අපට. අපිටමයි මේ යක්කෝ කියන්නේ වෙන જાතියක් නැහැ. නිසා යකා කියලා ඇඳගෙන පන්තලේ බිත්ති ඇඳලා හිටියට යකා අපිටත් යක්ෂ ගෝත්‍රිකයෝ කියලා කියන්නේ. යක්ෂයෝම තමයි. ඒ නිසා පිටේ යන අරමුණු සතිමත් යෝගාවචරයට ගානක් නැහැ. සතිමත් නැති කෙනාට නම් ඒකට එන ද්වේෂය මත ඒකට එන නුස්නා ගති මත එයා අගෝචර වෙනවා. ඒ නිසා ඉස්සර අගෝචර දේ දැන් ගෝචර දෙයක් බවට පත්වීමේ පුළුල් භාවයක් සතිය වර්ධනයක් මේ සම්පජඤ්ඤයත් එක්ක අතර අතර අත දීමෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ යෝගාවචරයට ගෙන්දගම් පොළොව පෑගුණයි කියලා මාළු මාකට් එකට ගියයි කියලා සතිය නැති අයෙක් හිටියයි කියලා හිත පිට ගියයි කියලා ඉස්සර තරම චෝදනා කරන්නේ ඒකට පදම් වෙන ගතියක් ඒකට ප්‍රතිශක්තියක් වැඩන ගතියක් එනවා. ඉතින් මේක විතරමයි පරිණාමය කියන්නේ. ඔය අපි කරදරෙන්නේ නැති පින්න පූල් ගෙඩියක් කුල්ලකින් වහලා තිබ්බා වගේ ගියක් ඇතුලේ ඉඳගෙන භාවනා කරුවට ඒක ඇති වැඩක් නැහැ. ඊට පස්සේ ඒක වැඩෙනකොට කරදර තියෙන තැනකට ගියාමත් අච්චරම නැති වුණත් යම් ප්‍රමාණයකට සතිය නඩත්තු කරන්න පුළුවන් නම් ඒකට ප්‍රඥාව කියලා කියනවා. ඒකට ගෝචර සම්පජඤ්ඤය කියලා කියනවා. ඒ ඔක්කොමත් වෙලා කටයුතු වෙනකොට අපි හිතමු දැන් නැගිටින්න හිතුණා. එහෙම නැත්නම් මගේ හිත තද්දෙකට ගියා. එහෙම නැත්නම් මගේ හිත වේදනාවට ගියා. එතකොට ඒ වෙන වෙනස සම්මෝසාවකින් තොරව හොඳ පැහැදිලිව කෙරෙන්න ඕනේ මගේ අරමුණ බලබලා හිටපු අරමුණ නීරසයි ඒක තුනි කසියුම් පිටින් ආපු අරමුණ හරි සැරයි ඒ නිසා හිත මෙතනින් අදෙන්න ගියා ඒක පිළිබඳ සම්මෝසාවක් නැහැ මට පාලනය කරගන්න බැරි වුණාට හිත පිට ගියාට එයා දන්නවා ඒ හිත පිට ගියේ මගේ චේතනාවකට නෙවෙයි ඒ නිසා යාට පශ්චාත්තාවයක් එන්නේත් නැහැ කෙලෙස් රැස් වෙන්නේත් නැහැ කෙලෙස් රැස් වෙන්නේ චේතනාවක් යනව වෙනවනම්. ඒ නිසා හිත පිට ගියා කියලා මෙතෙක් කල් කියාපු බොහෝ තැන්වල එහෙම පිට යamak වෙලත් නැහැ. ඒකන පශ්චාත්තාප වෙලා තියෙන්නේ අපි බන අහලත් නැහැ කමඨාන සුද්ධ වෙලත් නැහැ විශ්වාසයෙන් යුක්තව නැවත නැවත හිත යොදලත් නැහැ අසම්මෝහ සම්පජඤ්ඤය කියන එක දන්නේත් නැහැ දිනු වෙලා දිනු වෙලා ඉස්සරහට යනකොට තේරෙනවා මේ සම්මෝසාවක් ඇති කරගන්න ඕනේ ඒ වැඩේ උනාට මම කරපු දෙයක් නෙවෙයි මම හිතලා කරලිය ගන්නේ සිද්ධ වෙච්ච දෙයක්. අපි දන්නවා බලනවා, පේනවා කියලා දෙකක් ඇහෙන් සිද්ධ වෙනවා. අහනවා, ඇහෙනවායි කියලා දෙකක් කනෙන් සිද්ධ වෙනවා. ගඳ දැනෙනවා, ගඳ ඉඹිනවායි කියලා දෙකක් තියෙනවා. රස බලනවා, රස දැනෙනවායි කියලා දෙකක් තියෙනවා. කයට පහස දැනෙනවා සහ කයෙන් අත ගන්නවා කියලා දෙකක් තියෙනවා. මේ සකර්මක අකර්මක ભેදේ මේ කියන සවිඥානිකව සසංඛාරිකව සචේතනිකව කරනවද නැත්නම් වෙනවද කියන එක හුඟව දෙනෙක් දන්නේ නැතුව Taman අතින් සිද්ධ වෙච්ච දෙයටත් පශ්චාත්තාප වෙලා කර්ම රාශිය ප්‍රස් කරගන්න. එහෙම පශ්චාත්තාප වුණාට පස්සේ ඒක කර්මයට බලපානවා පුනරුත්පත්තියට බලපානවා ඊගාවාත්ම යනකොට කර්ම පොදියට වැටෙනවා. Taman කියන්න පුළුවන් නම් සපේලා ඒ වෙලාවේ මම හුස්ම ගන්නකොට බඩ බිම්බෙනවා. ඒ කිය ඕකට කනගාටු වෙන්න දෙයක් නැහැ නේ. වාතය ඇතුළට එනකොට හුස්ම ඇතුළට ගන්න බඩ පිම්බෙනවා. ඊට පස්සේ කිව්වොත් බලන්නකෝ මේ හුස්ම ගන්නකොට හිතපු නැති විදිහට බඩ පිම්බෙනවා. ඒක නතර කරගන්න විදියක් නැද්ද? ඒ කවුරු හරි කියලා තියෙනවා, දැකලා තියෙනවා හුස්ම ගන්නකොට බඩ පිම්බෙන්නේ මට විතරද? ඕනේ තරම් පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඒ මේකෙදි මම හරියට බැනුම් ගන්න දැත් තමයි මේ ගතිය ගෑනුන්ගේ වැඩි වගේ කියලා මට හිතෙනවා. මං ඇහුව මිනිස්සේ ඊට පස්සේ කිව්වා එහෙමනත් නැතිලු. අපේ මිනිස්සයා තරම් මං එච්චර ඔළුව නරක කරගන්නේ නැහැ කියලා කියන ගෑනුත් ඉන්නවා. මේ තමන් කරපු නැති සිද්ධ වෙච්ච දේවල් වලට ඉසాత බඳගෙන අහද්ද යන්නේ කියලා අඬනවා ඉන්න ලෝකයක් තමයි පෘථජන ලෝකය කියන්නේ. මොකද ස්වභාවයෙන් මිනිස්සයා පරිදි කරන්නේ නැහැ. හැබැයි වැරදි සිද්ධ වෙනවා. ඒ ඉන්න පරිසරය හැටියට, ඇබ්බැහි හැටියට. ඉතින් මෙයාට මේ කරපු දේ සහ වෙච්ච දේ තේරුම් ගන්න බැරි නම් අර මින්සිබල් එකෙන් එන කුණු කරත්තේ වගේ තියෙන සීරම දාගන්න. ඉතින් කවද ඉවර කරන්නේ? එනිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා යංකම්ම යංකම්මං කරවති තන්තං විපාකම් පටිසංවේදී කියලා කවුරු හරි කියනවනම් ඒ මාසරක දාකවත් නිවන් ලබන්න බෑ. ඒතරම් කර්ම රැස් වෙනවා අපි අතින්. කර්ම සිද්ධ හේතුව මොකද? අපේ අතින් වෙච්ච දේ කරන දේ දෙකම අපි මල්ලේ දාගන්න ගතියක් තියෙනවා. යං යං වේදිතං කම්මං කරෝති තන්තං විපාකම් පටිසංවේදී කිව්වොත් නම් හරි කියනවා. Taman දැක දැක දැන දැන සචේතනික කරන දේ නම් වග කියන්න ඕනේ. නමුත් මේ ශරීරේ මට ඕන විදිහට නෙවෙයි වැඩ කරන්නේ. මේ හිත මට ඕන විදිහට නෙවෙයි වැඩ කරන්නේ. මගේ වචන මට ඕන විදිහට නෙවෙයි වැඩ කරන්නේ. ඒ වචන දවා රවා කියන විදිහට ඉඳපු ගමන් කියවෙනවා. ආපු වේගෙට. එහෙම නැත්නම් කියුණාට පස්සේ තේරෙන්නේ මෙන්න මේකට සම්පජඤ්ඤේ නැත්තම් සම්මෝහ අසම්මෝහ සම්පජඤ්ඤේ නැත්තම් Taman හැම වෙලාවෙම පහත් කරලා සලකන මේ කොච්චර කෙරුවත් මම ඇතින් සත්තු මරනවනේ මේ කොච්චර කෙරුවත් මං නොදුන් දෙය ගන්න ගතියක් තියෙනවනේ මේ කොච්චර වුණත් කාම දනවන දේවල් බලන්න හිතෙනවනේ අහන්න හිතෙනවනේ ගඳ රස බලන්න හිතෙනවනේ කාම සේවනය කරන්න හිතෙනවනේ මේ කොච්චර දේවල් තිබ්බත් මගේ හිත මිත්‍යා දෘෂ්ටියට යනවනේ කියලා ඒ යන දේ ඉබේ සිද්ධ වෙන දේ manussකම මිසක් මගේ දෝෂයක් නෙවෙයිනේ. භමයේම හිතාගෙන ආවේ නෑනේ මෙහෙ. අන්නේ විදිහට මේ වෙච්ච දේ පිළිබඳව විනිශ්චයකාරයවරයෙක් වාගේ දෙපැත්තේ කාරණා සලකා බලලා මේක වුණා කාට හරි හිත නරක වෙලා තියෙනවා ඒක මම වග කියන්න ඕනේ හිත නරක වෙන හැබැයි මම කරපු දෙයක් නෙවෙයි මං අහිංසකයි එතකොට අර මිනිස්සයා ළඟට ගිහිල්ලා කියන්න ඕන අනේ මම මෙහෙම හිතලා කෙරුවා නෙවෙයි. මෑති වැරද්දක් නම් වෙලා තියෙනවා සමාවෙන්න. ආචාර ධර්මයක් පිළිදී සමාවෙන්න. මට කියන්න පුළුවන් අහිංසකව මට එහෙමනම් අදහසක් තිබුණේ නැහැ ඔබතුමාට ඔබතුමින කරදරයක් කරන්න. ආචාර ධර්මයක් විදිහට ආයති සංගරේ පිංස මම ඔබතුමා ළඟට ඇවිල්ලා සමාව ගන්න. මේිට වැඩිය ශාසනයක් නැහැ. මේක තමයි බුදුජානකසේ සජීවී ශාසනය කියන්නේ. තමන්ගේ වෙච්ච වැරද්දට කියලා සමාව ගන්න හැබැයි තමන් දන්නවා මේක මම කරාද නැද්ද කියලා. ඉතින් ඒක තමයි ඔය මේ ක්‍රිකට් ගහනකොට කැමරාවකින් පෙන්වන්නේ. එහෙම නැත්නම් ලෙග් අම්පයර් හරි අම්පයර් හරි විනිශ්චය දුන්නට එයා මනුස්ස අඩුපාඩු ගන්න තියෙනවා යගේ. තමන්ගේ රටේ ඉන්න කටියට අදින ගතියක් තියෙනවා. ඒක වළක්වන්න බෑ ඒක දාන්න ඕන. නම කැමරාවකින් බලන්න වෙච්ච දෙයක් බැලුවොත් ඕනම කෙනෙකුට ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාපුවාම පේනවා මෙතන වෙලා තියෙන සංගතිය. සතියෙන් ඉන්න මනුස්සයා CCTV කැමරා එකක් වගේ තමයි. යාට වෙච්ච දේ පැසරලා බලන්න පුළුවන් මං ඒ වෙලාවේ කරාද? මට ඒ වෙලාවේ සිද්ධ වුණාද කියලා. අන්නේම බලන සුළු ගතිය දොස් දකින ගතියක් නෙවෙයි. රන්ද්‍ර ගවේෂී නෙවෙයි. ඒක යෝගාචර විසින් ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. මම මේ වෙලාවේ මේ වචනේ කිව්වා අසවලාට හිත දෙන්නත් ඇති. ඇත්තට මම මේ හිතාගෙන ගිහිල්ලා මේ මනුස්සයා හම්බෙයි මනුස්සයා දෙකක් කතා කරන්න කියලා ගිහිල්ලා කියප එකක්ද? නැත්නම් ඒ වෙලාවේ කියුණා. එහෙම නැත්නම් මම මොනවාරි කරනකොට හතෙක් මැරුණා නැත්නම් හානි වුණා. ඉතින් අනේ මම මේ සතාට විරුද්ධව සැලසුම් කරලා කරප එකක් නෙවෙයි. ඒක නිසා ඒ වෙලාවේ සතා මැරුණා ඒක ඇත්ත. මම මම යදී සිද්ධ වෙලා තියෙන්නේ. අන්නේ විදිහට අකුසලයක් වෙන්න, කර්මපතයක් වෙන්න, කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕන හුඟක් වෙලාවට. ඉතින් අපේ ඉතින් සමාජයට අර චේතනා ඉන්ද්‍රිය වෙලා නැහැ මේ වෙලාවේ. තමයි සතා මැරිලා. අන්න ඒ වගේ වෙලාවට මට බුදුහාමුදුරුවෝ උදව් කරන්නේ නැහැ, යම රජුරෝ උදව් කරන්නේ නැහැ, අපාය පොත උදව් කරන්නේ නැහැ. මට පුළුවන් වෙන්න ඕනේ දැනගන්න මේ කාරණා වෙනකොට ඒක මම කරාද මට සිද්ධ වුණාද කියලා. ඉතින් ඒ වගේ දෙයක් සාමාන්‍ය භාවනා නොකරපු කෙනෙකුට විස්තර කරලා දෙන්න බෑ. ඒ වගේ මෙයා හුඟාක් වෙලාවට හීනමානෙන් ඉන්න කෙනෙක් නම් සිද්ධ වෙච්ච ඔක්කොම තමන්ගේ බලේ දාගන්න. එහෙම නැතුව මහා මාන්නයක ඉන්නවනේ කියන්නේ නෑ නෑ මං කවදාවත් වැරදි වැඩ කරන්නේ අර වෙච්චි වැරද්දත් නොකරයි කියලා බාර ගන්න. අන්නේ ඒ ගතිය නිසා මේ ලෝකේ කවදාකවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ. උසාවියෙන් දින ඡන්දය විනිශ්චය දුන්න තර්කෙන් දිනුවත් දෙපත් අත්‍ය තමන්ඩ ඔක් කරගන්න බෑ මේ වැඩි. මම මේ වෙලාවේ මේක කරාද මට සිද්ධ වුණාද කියලා. ඉතින් භාවනා කරන්න ගියාම හොඟ දෙනෙක් කියනවා. මේ ඉඳගෙන හුස්ම ගන්න ගියාම හුස්ම ගන්න බෑ ගැනෙන ගතියක් තියෙනවා කියලා. ආයාසයෙන් හුස්ම ගන්න හදනවා. ඉතින් යන්නේ එහෙම ඉතින් නෙවෙයි. නමුත් ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ නයි පිපිනවා වගේ ජීන් ඇදලා ඇදලා ඇවිලගෙන ඉසේකක්මක් වෙනවනේ භාවනා කරනකොට. බෙල්ලේ අමාරුකුත් එනවා. කොන්දේ අමාරුකුත් එනවා. බලනකොට මයින් අමාදිනා වගේ දැන් කයිවාරු කෙල කෙල ඉන්නකොට හුස්ම ගන්නව දන්නෙත් නැහැ ඉබේම සිද්ධ වෙනවා. කයිවාරුවට බින් සිද්ධ වෙන්නේ. ඉතින් හුස්මවත් ගන්න බෑ අපට. ආනාපානේ කරන්නේ බුදුහාමර කියලා තියෙන මේ ස්වභාවිකයෙන් වැටෙන හුස්ම දිහා බලපං කියලා. ඒක ආනාපානෙදි කියලා වඩනොත් ඒකවත් කරන්න බෑ. එතකොට තේරෙනවානේ මේ හිතාමතා කරන දේවල් සහ සිද්ධ වෙන දේවල් අතර තියෙන වෙනස. ඒ වගේම Tamanට කවුරු හරි Tamanට හානියක් සිද්ධ වෙනවා. ඒ පුද්ගලයා පේන්න තියෙන්නේ මටම විරුද්ධව හැමදාම මට ඕනියම් කරන මට විරුද්ධව හිටින පරට්ටි අල්ලපගෙදර පරට්ටි. ඉතින් ඒක ස්වභාවය. අනේ බලනකොට මේ මිනිසයා දන්නේත් නැහැ මේකේ ඇත්තේ ඉන්නේ කවුද කියලා. හැබැයි අපි හැම වෙලාවෙම එයාගේ කවුන්ට් එකට තමයි දාන්නේ. අන්නේ ගතිය නිසා පවුල් කීයක් දික්කසාද වෙනවා. එහෙනම් ආඩදබර කොච්චර එනවාද? ඒ වගේම අපි කොච්චරක් අනවශ්‍ය කර්ම බීජ තැම්පත් කරනද කියලා ගත්තොත් අපි අද විඳවන ගොඩාක් දේවල් හිතාමතා කරපුවා නෙවෙයි. මුලිත සර්වඥාන්සේ පැහැදිලිවම දේශනා කරනවා මනුස්ස මනස ස්වභාවයෙන් අවංකයි. මනුස්ස මනස ස්වභාවයෙන් පිරිසිදුයි. මනුස්ස මනස ස්වභාවයෙන් ප්‍රභාසරයි. ඔය පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා ආගන්තුක උපක්ලේශ කියලා. අර ප්‍රභාසර මනසේ වටේට පොඩි දූවිලි ටිකක් බැඳලා තියෙනවා. මාලකඩ ටිකක් තියෙනවා. කච්චල් බැඳලා තියෙනවා. ඒ ඇරිච්චා මේක පොඩ්ඩක් විනිවිදින්න පුළුවන් නම් මනස චිත්තං ජම්බෝන දස්සේව කෝතං නින්දුතු මරහතුන් කියලා කියනවා මේ තඹ රත්තරණක් වගේ වූ මේ මනසට කවරෙක් නම් නිඳා කරාදිය කියලා කියනවා ඒ තරම් මනුසහිත ප්‍රබහස්සරයි අපි මේ සමාජයක් එක්ක ඉන්න ගිහිල්ලා ශිෂ්ටාචාරයෙන් ගාගත්ත පරිප්පුවක් මේ තියෙන්නේ මිනිස්සුත් එක්ක ඉඳ ගිහිලා ශිෂ්ටාචාරය නිසා අපට වෙලා තියෙන දඬු කඳේ ගැහුවා වගේ. නිකන් හිතන්න ඇඳුම් ඇඳපු නැති වැද්දා වගේ ඉන්න කාලේ ඔය අපි ඔය දැන් ඔය කරන කිසිම වැරද්දක් වැරද්දක් නෙවෙයි. ඔය දැන් සමාජයේ තියෙන දේවල් ඔක්කොම දිහා බලනකොට මේ ශිෂ්ටාචාරය නිසා ආපු දෙයක් නේ. ඉතින් මල හත්ති ලව්වයි නේ. මේ ශිෂ්ටාචාරය නිසා අපි දැන් කොහොමවත් කුරුසෙට තියලා යන ගහලානේ. මනුස්සයා කරපු කුණු හර්ප දෙකක් තියෙනවා. කසා දෙයි සල්ලි. කසා දෙයි සල්ලියෙන් ඉසල මනුස්සයා ගාව කවදාකවත් ආතතියක් තිබිලා නැහැ. අසති වෙන්න දෙයක් නැහැ. දැන් මේක බැඳගෙන ගහනවා බෙරේ මගුල. හිරයක් ගන්නවා කියලා කියන්නේ. ඉතින් මම එහෙම මොකද සාන්ත බැඳෙන්නේ නැති කියලා. අධිකාරන්තුම අහනවා ටෙලිවිෂන් එකේ මහත්තයා මහත්තයා බැඳලා නැහැ මොකද ඒක. ඊට පස්සේ මහත්තයා අහනවා මේ ප්‍රශ්න අහන්නේ කරන මහත්තයා හිරේ යන්න කැමතිද? ඒකට මම කැමති නැහැ. ඉතින් මහත්තයෝ කසාද බඳිනවා කියන්නේ හිරයක් නේ. මහත්තයා හිරියන්න කැමති නෑ මාත් කැමති නෑ. ඒ නිසා මේ මනුස්ස જાතිය ওই තිරිසනුන්ගෙන් රිලෙවෙක්ගෙන් අහන්න බලන්න අසහනය කියන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ උට කියලා දෙන්න ඉන්න වෙයි. මේ අසහන කියන එක කපිලක තියෙන හැම එකකටම තියෙන හැම එකයි කිල්ලෝට තියෙනවා මෙහෙම එකක්. දැන් උඹලා අසහනේ දන්නද කියලා උණ්ඩ අර අනුරාධපුර බෝඩයක් දාලා තිනවා. මේ වඳුරන්ට කන්න දෙන්න එපා. මේ වඳුර ස්වභාවික දේ කනකොට කද්දාවත් පිළිකයන්නේ. ඕගොල්ලෝ දුන්නොත් පිළිකයනවා. අපි මේ පරිේශනයක් කරන නිසා මිනිස්සුયો කන කැම දෙන්න එපා ගාගත්තුත් ගෝරි ගොඩයි. මිනිස්සයා කියන දේ දුන්නොත් අත තිබ්බොත් ගන්ධස්තරයි. ඔය කැලේ ඉන්න කිසිම තතෙකුට දැන් ඔය ගෙවල් වල හැදෙන බල්ලන්ඩ මොන තරම් ඕලියම් කරනවද බලන්න වල් බල්ලෙකුට හිම්බිරිසාවක් ඇදලා තිනවා කියලා අහලා තියෙනවද පොතකවත්. වල් බල්ලෙකුට ඉන්ජෙක්ෂන් ගැහුවයි කියලා බලු දොස්තරලා හිටියයි කියලා පොතකවත් නැහැ. ඒක නිසා මේ ශිෂ්ටාචාරය කියලා ගන්ධනව හදාගෙන කසාද බැඳගෙන අපි ගියා. කොරපල්ලා. ඒ මගුල කෙරුවට කමක් නැහැ. අසහනේ නවනම්. මේකෙන් නම් අසහනේ ඉන්නේ බුදුහාම කිව්වා සල්ලි අත ගන්න එපා. අත ගාපු හැම එකාට විචිතේ බලපල් අත ගන්න එපා. යේසුස් වහන්සේ කිව්වෝගේ ජෝත්ජද්දුරංගදී ජෝත්ජද්දුරණ දීපා. උගේ අසංකල තිනවනේ. ඕනේ කාසේ මුද කොලේක අයිතිකාරයා. ඌට දීලා නිකන් ඉන්නකෝ. මුදල් ඇමති අසංකරපන්ති නෝට්ටුවක් නැහැ. ඒ ඌට ඇති නිසා. ඒකම දුරන්ස කියන මේ බී ප්‍රශ්න තිස්න ගන්න බැරුව ඔබ තම ගැහණියක් ගත්තාම මොකද වෙන්නේ? බුදුරජාණන්සේ ගත්තා. අරගෙන මේ කියන්නේ දැන් මට නම් කියන්න විදියක් නැහැ. මොකද මම ඒක දන්නේ නැහැ. ඉතින් වගේ අපි මේ විඳවන විදවිල්ල දිහා බැලුවොත් මේක අනිවාර්යයෙන්ම සචේතනිකව ගත් එකක් නේ. මේක ගෙවන්න පුළුවන්. ඒක එතෙන්දි ගිහිර වුණා ඒක වෙනම දෙයක්. දැන් බලන්න මේ කරන දේවල් වල මේ බැඳපු නිසා හෝ සල්ලි තියෙන නිසා අපි බැඳිලා තියෙන විවස්ථාව. එහෙම නැත්නම් මුදලට, සමාජ තත්ත්වයට, සහ දේශපාලන තත්ත්වයට කියලා බලපුවහම අපේ අහිංසකත්වයට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ සම්මෝහ සම්පජාඤ්ඤේ සම්පජඤ්ඤේ අපිට තේරෙනවා මට දැන් නැගිටින්න හිතෙනවා. විකිඩිය ගැව්වා මට මේ එපා වුණා එහෙනම් සද්දයක් ආවමට කේන්ති ගියා නැගිට. ඒ නැගිටිනකොට තමයි දැනගන්නේ කියලා කියනවා. යෝගාවචරෙක් විදියට SMS දාන්නේ කියලා slowly, mindfully, silently නැගිටින්න. ඒ කරන දේ අතපයදි ගන්නවා නේද? පොඩ්ඩක් වෙන්දටට පොඩ්ඩක් අඩු වේගෙන් කරන්න. එතකොට ඇඟම අහනවා ඇයි මේ හිමීට නැගිටින්නේ කියලා. හිමීට නැගිටින්නේ සතිය පවත්ත ගන්න. මේ ඉඳගෙනකොට තිබුණ යම් සතියක් තියෙනවනේ ඒක පරියංගයට ගෙනියන්න. අන්නේ විදිහට මේ එක තැනක තිබිච්ච ඉරියව්ව තව ඉරියව්වකට මාරු වෙනකොට ඉරියාපත සංදි කියලා මේකට කියනවා. ඉරියාපත සංදි ස්ථාන. ප්‍රධාන ඉරියව්ව ඉඳගෙන ඉట్లా නැගිටිනවා. නැගිටලා ආයෙ ගිහලා සක්මන් කරනවා. ඊට පස්සේ ටිකක් නිදාගෙන ඉඳලා හෝ නැතුව ඇවිල්ලා ආයෙ වාඩි වෙනවා. ඒකට මේ ප්‍රධාන ඉරියව් අතරමැද සංදි ස්ථානේ තමයි ගොඩාක් සතිය කැඩෙන්නේ. ඒ නිසා ප්‍රධාන ඉඳගෙන කරන භාවනාව සක් සතිය සක්මන් කරන තියෙන සතියේදී මං හිතන්නේ කාටවත් එච්චර දුරකන්ත හෝ අඩුපාඩුකම් තියෙනවයි කියලා. ඒ තියෙන සතිය ඉඳගෙන තියෙන සතිය හිට ගන්නකොට මෙන්න මේ වෙලාවේදී රිලේ රේස් එක වගේ දුවගෙන ඇවිල්ලා අනිත් එක්කනට බැටන් එක මාරු කරන වෙලාවේදී වැටෙන එකයි අපේ අතින් සිද්ධ වෙන්නේ. එතකොට අර ගෙනාපු ලීඩ් එක නැති වෙනවා. ඒ නිසා මේ සම්පජඤ්ඤ සහිත සතිය වඩනවා විතරක් නෙවෙයි උත්තාන සම්පදා විතරනේ ආරක්ෂක සම්පදාව තියෙනවා. වඩා ගන්නාලද සතිය ඉරියවෙන් ඉරියවට මාරු වෙනකොට හැලෙන්න දෙන්නේ නැහැ. නැත්නම් හැලීම පිළිබඳ අවදියෙන් ඉන්නවා. ඒකෝට හැලෙනවා අඩුයි. අද තියෙන මේ සුකොපභෝගී සමාජයේ හම්බ කරන ගාන ඇත්තටම කියන වෙන්නට වැඩිය ගොඩක් වැඩි මිනිස්සු. ඒකට එකම අමනේ කොටවක්වත්. මේක වියදම් කරන්න තේරෙන්නේ නැහැ. වියදමේදී කිසිම චාරයක් නැහැ අද. වෙළඳ දැන්වීම මොකද්ද තියෙන්නේ? ඒක ඇවිල්ලා ගෙදර ආවට පස්සේ බලන කොටක් තියෙන්නේ. බෑග් එකේ තියෙනවා, සල්ලි ගෙවලා තියෙනවා, ගෙනල්ලා වැඩක් නැහැ. මොකටද ගෙනල්ලා තියෙන්නේ? ඒ වෙළඳ දැන්වීම නිසා. ඒ නිසා එකෙකුට ඔක්කත් දැන් ඔක්කොමලා ওই බර සල්ලිකාරෝ ඔක්කොම කල්බදු ක්‍රමයට ජීවත් වෙන්නේ. ලෝන් එකක් ගහගෙන ෆිනෑන්ස් එකේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් බොහොම ජයට ජීවත් වෙනවා. මේ પરම්පරා ගානක් ණයයි. ලංකාවේ දැන් උපදින එක රුපියල් 80000කට වැඩිය උපදින්න ඉස්සෙල්ල නෑ. අද අද උපදින දරුවෙක් මම දැනගන්න කාලේ 55000 කිව්වා මේ ළඟදි කියන්නේ මිනිහ මට ගහන්න අවසානයේ පිස්සු ගෙලින්න යන්න එපා 55000 නේ දැන් 85000ටත් වැඩි මේ දැන් ওই බොක්කේ ඉන්න දරුවන්ට හම්බ වෙන්න ඉන්නේ කාට අපි මහා ලොකුට උජාරුවට ණයට අරගෙන පාටි දානවා ලද හැටියට පුද කියලා තියෙනවනේ පුළුවන් දේ කාලා හිටපියා අල්ලපු ගෙදර ස්පෙගටිට් කරනවා නම් අපිටත් ඒක ඕන. අල්ලපු ගෙදරට ඕන නම් මෙහෙම ඉංග්‍රීසි කෑමක් අපිටත් ඕන. මේ මේ මගුල නිසා සිංහලයටත් එච්චරයි. මේ මනසට කවදාකවත් මේ Tamanගේ ආර්ථිකය මත යැපීමක් තේරෙන්නේ නැහැ. මොකද හේතුව මේ රට්ටු වෙලෙන් දැන්නේ නිසා නටන නිසා. ඒ නිසා Tamanගේ ඇඟිලි තරමට ඉදි වෙනවා කියන එක දන්නේ නැත්නම් අපිට හම්බ කරපු දේ රැක ගන්න බැරිකම තියෙනවා. ඒක මේ සල්ලි වලට දාන කතාව සතියට දාන්න පුළුවන්. අපිට හොඳ ජීවිතේ කොයි වෙලාව හරි තියෙන හොඳට සතිමත් වෙලා අපිට ප්‍රමෝදයක් පහළ වෙච්ච වෙලාව. අපි ඊට පස්සේ බලගන්න ඕනේ මේක තායෙත් එයි. ආවට පස්සේ ඒක කොච්චර දුරට නාස්ති වෙන්න දෙන්නේ නැතුව නාස්ති උනාට පස්සේ අල්ලපු ගෙදර බැලලා වැඩකුත් නැහැ වේදනාවට බැලලා වැඩකුත් නැහැ සද්දට බැලලා වැඩකුත් නැහැ නාස්ති රසෙ මන්නේ ගෙවන්නේ හම්බෙච්ච දේ අරගෙන යන එක තමයි මේ දීපු තෑග්ග බාර ගන්නවා කියලා එකක් තියෙනවානේ තෑග්ග දිනකට වැඩි හරිය වටින දෙයක් තමයි තෑග්ග බාර ගන්න එක. ඒ වගේම තම් නිලයක් ධූරයක් ලැබුණාට පස්සේ ඒ නිලයට ධූරයට හැසිරෙන තාලයට බරපතල විදිහට ජීවත් වෙනවා. එහෙම නොවුනොත් ඒ නිලයට ගැළපෙන්නේ නැත්ත් එක්කටපත් වෙනවා. එයාට ඒක දරන්න බෑ, හොබවන්න බෑ. හොබවන්න නම් මේ උපයාගත් සමාජ තත්වය හෝ උපයාගත් සල්ලි හෝ උපයාගත් බලය වගේම උපයා ගන්නාලද සතිය ඉරියව්වෙන් ඉරියව්වට ගෙනියනකොට නැතිනාස්ති නොවන විදිහට කටයුතු කරන මිනිස්සයා හැම වෙලාවෙම ලිඳක් දිහා බලන කෙනෙක් වගේ අගාධයක් දිහා බලන කෙනෙක් වගේ තමයි වැටේ කියලා බයට කය හොඳට ආරසා කරලා විතරයි බෙල්ල දිහා දික් කරලා බලන්නේ පස්සට නැමිච්ච හිතකින් තමයි ලින්ද දිහා බලන්නේ. වැටුනොත් අමාරුයි. අන්නේ වගේ තමයි සත්‍යමත් කෙනා බඩදරු අම්මා කෙනෙක් වගේ. කිරිවදින ගොයමක් බලා ඉන්න කෙනෙක් වගේ. මේකට නිසින්ින්ද වැඩෙන්න දීලා. ඒකට හානි කරන්නේ නැතුව උත්සාහ කරන එකට කියනවා ප්‍රඥා අනුග්‍රහිතය කියලා. ප්‍රඥාවට අනුග්‍රහ කරනවා කියලා. ලැබිච්ච සමාධිය වේවා, ලැබිච්ච සතිය වේවා, ලැබිච්ච වීර්යය වේවා, ලැබිච්ච සද්ධාව වේවා. ඒක නැතිනාස්ති වෙන්න දෙන්නේ නැතුව ඒක රැක ගන්න ක්‍රමය සහ උපේන ක්‍රමය කියන දෙක දෙකක්. සතිය උපේන එක එකක්. උපයා ගන්නලද සතියට තරම් වෙන ස්වභාවයට හැදිරෙන එක තව එකක්. ඒ නිසා මේ වගේ වැඩමුළු අපිට කියන්න පුළුවන් මේක අපි සෑහෙන සාර්ථකත්වයක් දරනවා. ඒ එන කෙනෙකුට සාමාන්‍ය බණ සතිය කියන්නේ මොකද්ද කියලා හඳුන්ලා දෙන්න සක්මනේ මේ මම පරියන්කේ මේ මම කනකොට බනකොට කියලා. නමුත් එළියට ගිය ගමන් ඒක තිබුණු තැන කෑලි හොයන්න බෑ. ඒ මොකද හේතුව අරක රැක ගන්න දන්නේ නැතිකම. ඉතින් ඒක සාමාන්‍ය බුද්ධිය කියලා මේකට කියන්නේ. ඒ නිසා මේ සම්පජඤ්ඤයේ තියෙන මේ අසම්මෝහ සම්පජඤ්ඤේ වෙන දේ එලිපිට වෙන්න අරින්න. දැන් මගේ සතිය දැන් කැඩෙමින් පවතිනවා කියලා දන්නේ එක හොඳයි. නොදැන සතිය ගිලී යනවට වැඩිය. ඒක නිසා ඒක න හැසිරෙන්නේ ඒ සතියට ගැළපෙන නැත්නම් සතිය ලබන්නේ ඉස්සෙල්ලා තිබුණු චරිතය දැන් කරන්න බෑ. සතිය ලැබුවට පස්සේ ඒක හොබවන්න වෙනවා. සතිය ආරසා කරන්න වෙනවා. ඉතින් එතකොට පේනවනේ අපි සතිය ආරසා කරන සමිතියක ඉන්නවනම් සභාවක ඉන්නවනම් පරිෂදයක ඉන්නවනම් අපිට හරි ලාභයි. මොකද හැමදේනම හිත විසිරි යන දේවල් කරන්නේ ආරස වෙලා ඉන්නේ. ඉතින් එතකොට කියනවා එවැනි පරිසරයක හිටියත් සතිය වඩන කෙනෙක්ගේ ආනිසංස ලැබෙනවා. සත්පුරුෂ ආශ්‍රයක හිටියත් සත්පුරුෂයන්ගේ තියෙන ඒ යහ ගුණ ඒ අහා කම්පන වේග තමන්ට ලැබෙනවා. අපි ලොකු සංසී ඉන්න වෙලාව කියන්නේ මම භාවනා නොකරත් වැඩ නොකරත් වැඩ කරන පිරිසක් එක්ක හිටියත් වාසනාවක් කියන. වැඩ කරන පිරිසක් එක්ක හිටියත් වාසනාවක් කියන. ඒ මොකද මේ උපේක්ෂ සේරම නැති නැස්ති වෙලා යනවා අසත්පුරුෂයත් එක්ක හිටියොත්. අසත් ධර්මයක් ඇහුව ගමන් තිබ්බතන කපුරු පිටියෝ තන වගේ ලකුණු නැති වෙනවා. ඒ නිසා මේ පරිසරය කියන එක අපි කියන්නේ පින් ඇති බිමක ඉන්න හම්බ වෙන එක. පුණ්‍ය භූමියක ඉන්න හම්බ වෙන එක. භාවනා කරන විශක් දකින්න හම්බ වෙන එක. භාවනා කරන විශක් එක ඉන්න හම්බ වෙනකොට රාරසාව ලේසි ඒක තනියම කද්දාකවත් කරන්න බෑ. සතිය උපයාගත්තට ඒ සතිය ආරසා කරන එක ගස්කොලන් එක්කනම් කරත හැකි මිනිස්සුත් එක්ක ඉන්නකොට මේ මිනිස්සු උඟ දෙනෙක් ඒ සතිය ගැන නොතකන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේක මේ රත් වෙච්ච කබලට වතුර බින්දුවක් කරනවා වගේ චස් කාලි ඉවර වෙනවා. නැත්තම් ගංගාවක් ගිහිල්ලා වැලි කන්දකට බී ගත්තා වගේ ආපු තැන නැත්තන හොයාගන්න බැරිනවා. ඒක නිසා වෙන්නේ නම් හානිය අපිට තමයි. තමන්න තමයි. ඒ නිසා වැඩ කරන පිරිසක් එක්ක ඉන්න එක. එහෙනම් සත්‍ය ගැන චලකිලිමත් පිරිසක් ඉන්නවයි කියලා කිව්වහම নিকමට හිතන්න බෞද්ධයන් අතර අන්‍ය ආගමික අපි පැත්තකට තියමු. කීයෙන් කී දෙනාද තමන්ගේ ජීවිතයේ සතිය අනුව ගතකරන පෙළපෙලා ඉන්නේ. පොචි සත්‍යයක් වශයෙන් තියා දශම ස්ථානයක් වශයෙන්වත් කියන්න බෑ. ඒ ඒ බුද්ධහම උගන්නන කට්ටියගෙන් කීයද කීයද 100ට කීයක්ද මෙන්න මෙතනයි රහස තියෙන සතිය වඩපල්ලා ඊට පස්සේ සතියමත් සතිය ආරසා කරපල්ලා ඒකටයි මේ මනුස්ස මනසක් තියෙන්නේ ඒකටයි සාමාන්‍ය බුද්ධියක් තියෙන්නේ කිසිම තැනක එහෙම කරන දැන් එහෙම කියලා දෙන තැන් අපි බලාපොරොත්තු වෙනනම් එහෙම තමයි සතිපට්ඨානසේ සතිපට්ඨානෙ උගන්වන්න ගියාම ආනිසංස හතක් පෙන්නලා සතිය උගන්වන්නේ සතිය කියලා දෙන්නේ ඉස්සෙල්ලා ආනිසංස කියලා දෙනවා. ඒ මොකද මේ සතිය පිළිබඳව විශ්වාසයක් ඇති කරන්න. දැන් සතිපට්ඨානෙ පොතට වැඳලා ඒක පැත්තක තියලා තමන්ටම තමන්ගේ මට්ටම් මට්ටම් කියාගෙන වැඩ කරගෙන යනවා. ඉතින් මෙතනදී පැහැදිලිව පේනවා බුද්ධ ආගම සහ බුද්ධ ධර්මයේ අතර හොඳ ලස්සන වෙනසක් දැක ගන්න පුළුවන්. ඒක භාවනා ජීවිතයේදී වැඩි වියපත් වෙනා වගේ දෙයක්. මේ බුද්ධ ආගමේ කොතන හරි පල්ල ගිහිල්ලා තියෙන. මොනවා පිරෙව්වත් ඒකේ හිතින්නේ නැහැ. මොකද කිසිම තැනක සතිය පිළිබඳ කියලා දීමක් හෝ සතියට අනුග්‍රහ කිරීමක් කියන එක පේන්න නැහැ. අනික ඔක්කොම තියෙනවා. මේක හරියට මේ කුෂ්ඨ රෝගියෙක් අරගෙන උද්දට රත්තරන් ආභරණ දාලා සලසරා ලිප්ස්ටික් ගාලා කියුටෙක්ස් ගාලා ඔප්ප කරලා තිනවා වගේ ආභරණලා සලකුවාට කුෂ්ඨ රෝගියෙක් එනිසා අද වෙලා තියෙන්නේ බැලුවොත් පශ්චාත්තාපෙන්න නෙවෙයි මං කියන්නේ මෙවැනි දූෂිත මෙවැනි කෙලසිච්ච පරිසරයක හිටියත් සතිය සහ ප්‍රඥාව දෙක අතර සම්බන්ධතාවය දන්න කෙනාට ජාම බේර ගන්න පුළුවන් ඒක මගේ ජීවිතේ මම ඔය අවුරුදු 30 ගාණක් 40 ගාණක් කරලා තියෙන දෙයක්. සුද්දෙක්ගේ කම්පැනි එක මම වැඩ කෙරුවේ. ඒකෙදි මට විශාල වගකීම් සහිතව ගොඩක් වැඩ කරන්න සිද්ධ වෙලා තිබුණා. ඒ වගේම ගොඩක් මම ඉගෙන ගත්තා ඒ කාලේ. කිසිම කෙනෙක් දන්නේ නැහැ මගේ මේ සාර්ථකත්වයට හේතුව මොකක්ද කියලා. සුද්ද බැරිම තැන තපත්තුත් ගලවලා සිරපුත් ගලවලා සුදු සූට් එකක් අදකට නැෂනල් එකක් ඇඳලා බිම වාඩිලා මයින් ඇහුවා උඹේ ජීවන දර්ශනය මොකද මොනවා මොකෙන්ද උඹ මේ වරද්ද ගන්න ඉදිරියට යන්නේ කියලා මට ඒ වෙලාව කියන්න පුළුවන් කමක් තිබුණේ මං කව එක වෙලාවට මම එකයි කරන්නේ ඒක හොඳට කරනවා ඒකට මම පිළිත් පාලනයක් කරනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකක් කරනවා මාකටිං කරනවා එලියට යන්නේව කරනවා ඔක්කොම වැඩ කරනවා ඒතරමද මම බෝස් ගැජුවට් එකකටත් මහන්සි වෙනවා one thing at a time and that done well සුද්ධ කිව්වා ඒක නම් මට තේරෙන්නේ නැහැ. ඕකෙන් ඔච්චර කරන්න පුළුවන්ද කියලා. කරන්න පුළුවන්. අපි ලෝකේ තියෙන ඔක්කොම ඔළුවේ දාගෙන කරේ දාගෙන දොඩම් ගොඩක් බදාගන්න ගිය එකක් වගේ. බදාගත්තට ගෙඩියක්වත් අහු වෙන්නේ නැහැ දොඩම්. එකක් ගනි. අපිට වෙලා තියෙන්නේ දොඩම් ගොඩ බදාගන්න කියලා බදාගෙන දඟලනවා. වෙන කෙනෙකුට කන්න දෙන්නෙත් නැහැ. එකක්වත් අහු වෙනවා. එකක් ගනි. මේ සතියෙන් කියන්නේ එච්චරයි. මේ වෙලාවේ මොකටද තියෙන්නේ? ඒක ගැන කතා කරගෙන යනවනම් අන්තිමට අවශ්‍ය සම්පජඤ්ඤය Taman දෙන්නේ කොහොමද? මේ සචේතනික අචේතනික ભેදේ තේරෙනවා. හුස්මවත් අපිට ගන්න බෑ. ඒකත් ආයාස කරවෙන්න පටන් ගන්නවා. ඇවිදින්න පටන් ගන්නකොට සාමාන්‍ය වේගෙ මතක නැති වෙලා යනවා. මොනම දෙයක් කරන්න ගිය සතියෙන් තේරෙනවා මේක දුවන්නේ මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි. මේක දුවන්නේ මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඉතින් ඒක බාර ගන්න නැති වෙන්නනේ අපි මේ ආයුධ උපකරණ හොයාන, යාන්ත්‍රණ හොයාන, තාක්ෂණය හොයාන, වැඩට මිනිස්සු දාගෙන මැරෙන්න හදන්නේ. ඊට හරි ලේසිනේ පිළිගන්න එක ඇත්ත තමයි මට ආණ්ඩුමට්ටු කරන්න බෑ. මං කියන විදිහට හිතින්නේ නැහැ. ඇහැට කිව්වොත් මේ පිරිසුද්ධයක් විතරක් බලපන් කියලා. බලන්නෙම නොකෑමන දහපතුර දෙයක්. ඇඩ්වර්ටයිස්මන්ට් වල භාගෙට රෙද්ද උසලා පෙන්නනවා ගෑණියෙක්ගේ. ඉතින් පාත් වෙලා බලනවා දැන් ටිකක් යට වෙලා බැලුවොත් පෙනේද කියලා. ඉතින් අර මිනිස්සේ කනවල හැමදාම චිත්‍රපටියක් බලන. ඉතින් කිකවල දැන් හැමදාම එනවනේ කියලා. මචං අර ගෑණි රෙද්ද ගලවනකොටම කෝච්චියක් යනවනේ. මම බලන්නේ කෝච්චිය පමා වෙලා ඉදි කියලා බලන්න යන්නේ කියනවලු අදවත් කෝච්චිය පමා වේද කියලා. හැමදාම අපේ හිතේ තියෙන පුදුමාකාර ජඩ ගතියක්. කන අහන්නෙම දැන් මේ බණ කියනකොට කියනවා අනේ ඔබ වහන්සේ කිව්වට මොනවක්වත් තේරෙන්නේ නැහැ. කවුරු හරි කුණු අරපෙන් බැන්න නම් එහෙම අම්මට දු වචනෙන් වචනෙට කටවුල් කරපු හැටි හැම වචනයක්ම මතකේ හිටියෝ. නඩුකාරයට ගිහිල්ලා ගියා හිටගෙන ගියා ඔය ඕකේ කිව්වේ මෙන්න මේක මේක මේක කියලා කිය. බණ කියනකොට තේරෙන්නේ නැහැ අප්පව ගැඹුරු වැඩි කියලා ඒක තේරෙන්නේ නැහැ. කොයි දේ දුන්නත් මේකේ ඔක්කොමලා හිතන මේ මගේ හිත කියලා නෑ. ඒ හිතේ හැටි මේක තමයි බුදුහාමුදුරු කියන්නේ ඔබට හොඳ වෙන්න උනාට මේ එක උපතරකවත් එක ඉන්ද්‍රයක්වත් දෙන්නේ නැහැ. ඉතින් අපි එහෙම එහෙම පිළිගන්න පිරිසක් අද කියමු. පැහැදිලිව මට ඕනකමක් නැහැ වුණාට හිත යන්නේ මෙවට. වචන යන්නේ මේකට. සද්ද යන්නේ මේකට. මේක තමයි ස්වභාවය. අපි හිතන එක හීනමානයක්. එහෙම නැත්නම් ඒක අව탁සේරුවක් කියලා. මේක පිළිගත්තා නම් ඕකට යම් පිළියමක් එල්ලෙන්න තියෙනවා. ඒක ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඒ නිසා මේ කරන දේද කෙරෙන දේද කියන එක මම බැලුවද මම දැක්කද කියන එක. මම ඇහුවද මට ඇහුණද කියන එක මේ තමයි භාෂාවේ තියෙන ගැඹුරුම ව්‍යාකරණ ප්‍රශ්නේ. අකර්මක සකර්මක ભેදේ. active voice passive voice. ඉතින් මේකේ active voice එකෙන් සකර්මක ભેදේ ලියුවොත් රචනයේ තාක්ෂණිකයි. අපි ලියුවොත් එම් පැසිව් වොයිස් එක නැත්තම් සකර්ම අකර්මකව හරිම సౌందర్యාත්මකයි. ලෝකෙ සිද්ධ වෙන දේවල් නේ කියන්නේ. මට මෙහෙම වුණා. මට මේක බොහොම අහිංසකයි. බොහොම බොහොම సౌందర్యාත්මක පිටිච්ච ගතියක් තියෙනවා. නමුත් අපි කතා කරනකොට බලන කොච්චරක් වෙලාට මේ මම ඉස්සර කරගෙන කෙරුවා කියලා කියනවා මිසක්කා උන දේටත් කෙරුවයි කියලා කියනවා. අන්න ඒ නිසා හුස්ම ගන්න ගියාම, ඇවිදින්න ගියාම, පිම්බි මැකිලිම දකින්නකොට සද්දයක් එනකොට වේදනාවක් එනකොට හිතවිල්ල ගැන මේ සද්දේ මට කතා කරපු එකක්ද නැත්නම් මම ඇහුවද නැත්නම් ඇහුණද කියලා. එහෙම නැත්නම් හිතවිලි එනවා. මේ හිතවිලි මම හිතුවද එහෙනම් මට මේ යහ ගුණ දෙන හිතසුව දෙන හිතවිලිද නැත්නම් මේ අයාල යන හිතවිලිද මේ? එහෙම නැත්නම් මේ වේදනාවක් ආවට දරා ගන්න බැරි තරම් වේදනාවක්ද? නැත්තම් ඒක තියෙද්දි මට සත්‍ය පාත්තන යන්න පුළුවන්ද කියලා බැලගත්තොත් මේ අසම්මෝහ සම්පජඤ්ඤය කියන විදිහට මේකට අවදියෙන් ගියොත් මේක ජීවිත පරිේශනයක් වෙනවා. ඒ වගේම මේකට ආර්ය පරිේශණය කියලා කියනවා. ඉතින් මේ දේ අපි තර්කයෙන් මෙහෙම දැම්මට සරුවචන් වහන්සේගේ මේ සඳහා දත යුතු මේ සඳහා තිබිය යුතු పూర్ව தත්ත ටික බුදුහාමුදුර සඳහන් කරනවා. යම් කිසි කෙනෙකුට මේ වගේ දෙයක් පාලනයක් අතර ගන්න පුළුවන් වෙන්නේ හිත නීවරණයන්ගෙන් අයින් වෙච්ච වෙලාවට විතරයි කියලා. නීවරණයන් සහිත වෙලාවට මේ කියන දේ තේරෙන්නේ නැහැ. මේ කියන දේ බාර ගන්න හිත දෙන්නෙත් නැහැ. මේ කියන දේට සමන්ට සාක්ෂි දෙන්නත් බෑ. ඒ මොකද නීවරණ ධර්ම වලට ඒ කියන්නේ මේ පරිඋත්ථාන කෙලෙස් වලට බුදුන් කියන්නේ අන්ධකරණ ධර්ම කියලා. අචක්කු කරන ධර්ම. පඤ්ඤා නිරෝධක අනිබ්බාන සංවත්තනික. ඇස් වහනෝ. ඒ වගේම අන්ධ කරනවා. ඒ වගේම ප්‍රඥාව නිරෝධ කරනවා. නිවනින් අනිත් පැත්තට تعلق කරනවා. ඒ නිසා එලඹ සිටි 100ක් නැතිව ඉන්න හැම වෙලාවකම අපි ළඟ තියෙන කොයි දැනුමත් ඔක්කොම අවුල් කරලා දානවා. ඇහැට නිකන් කැටරක් හැදුනා වගේ. සුද වැහුණා වගේ. ඔක්කොම නිකන් බොඳ වෙලා යනවා. ඉතින් බුදුහාමුදුරන කියනවා සල්ලක්ඛ්‍ය කියලා. මේ ඇහි බැඳිච්ච සුද කපනවා. කපල කියනවා අරමුණකම දිගට පවත්තලා මේ නීවරණ නැතුව මම ඉන්නේ මේ අරමුණේ කියලා පැහැදිලි දැක්ම ඒ කියන්නේ නානා අරමුණු දිගේ දුවන කාමච්ඡන්දේ වෙනුවට මගේ හිත මෙච්චර වෙලා තිබුණේ මේ ආස්වාද ප්‍රසවාස මේ පිම්බීම ඇකිලි මේ වම දකුණ එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න භාවයේ එහෙම නැත්නම් හිතගෙන ඉන්න භාවයේ කියලා ඒ කාර්මණයට ගියා නම් අච්චර අර නන්නත්තර වෙච්ච හිත වෙනුවට ඒ ඒකෝදි භාවයටපත් වෙච්ච හිත නැත්නම් Taman දන්න අරමුණකට යන හිත. පිස්සු ඇවිච්ච වඳුරෙක් වගේ අත්ෙන් අත්තට පයින් හිත නෙවෙයි. ඒකේ හික්මීමක් සහිතව නැත්නම් විනීවරණ චිත්තං උදග්ග චිත්තං පසන්න චිත්තං කල්ල චිත්තං මුදු චිත්තං කියලා මේක බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒ නිසා බුදුරජාණන්සේ ධර්මයක් දේශනා කරනකොට හිතෙන් හිත පරීක්ෂා කරලා බලනවා. මේ බණහන කී දෙනෙක්ගේ හිත මේ ධර්මයේ දිහාට නැමිලා තියෙනවද? එහෙම නැත්නම් විනීවරණ හිතකින් වේදනාවක් නැතුව නෙවෙයි මේ වෙලාවේ නමුත් අහන එක විතරයි සිද්ධ වෙන්නේ. මේ අහනවට අමතරව ගොඩක් සද්ද තියෙනවා. එයා හිව ගණන් ගන්නෑ මේ සද්දෙටමයි යන්නේ. ඒනකොට එයාගේ හිතේ ගොඩක් හිතවිලි තියෙනවා. මොකක් ගණන් ගන්නෑ මේකමයි බලන්නේ. ආදි වශයෙන් අර තමන්ගේ දේශනාවට බුදුහාමරංගේ දේශනාවට නතු වෙච්ච ගතියක් තියෙනවා නම් ඒක කියනවා විනීවරණ හිතක් කියලා. එයාගේ වෙන අරමුණ වලට යන්නේ නැත්නම් වෙන අරමුණට යනවා අඩුයි. එතකොට ඒ හිත කලල් මඩක් වගේ හරියට තවන් දාන්න දෙහිය හාලා ගාපු කුඹුරක් වගේ වියටයක් වැටුනහම පැලවෙන ගතියක් තියෙනවා. ගලක් කුරු වැටෙනවා වගේ නෙමෙයි. මුදු චිත්තං. එහෙම වෙනකොට ඕනම කෙනෙක්ගේ හිත මුරුදු වෙනවා. අඟුලි මාලිකුණත් හිත මුරුදු වෙනවා. ඒක නිසා පුළුවන් වුණා නම් අපට ප්‍රභාකරන් ඉන්න වෙලාවේ මිනිහා අමාරුවේ අල්ලගන්න බොය හොයනදී උඹට ධර්මයෙන් කරන්න පුළුවන්. මේ උඹ ඉස්සල්ලාම හිත හදාගනි. එන් කවුරක්වත් හිතන්නේ නැහනේ මේ වගේ මිනිස්සු කම්බෙලා කතා කරන්නේ. නමුත් ඒ තාඹකල ආනන්දසිරි හාමුදුරුව අල්ලගෙන ඒ දවස්වල ඒ ශාන්සේ අන්තිම කාලේ අපි ධම්මනිසන්ති හාමුදුරුව උත්සාහ කරා. අපි ගිහිල්ලා මේ මිනිස්සු හම්බෙමු. හම්බෙලා ඔයා මේ ඇයි මේ මිනිහ මරන්නේ? වට ඕන දේ කියන්න අපි දෙන්නම්. ඒකට වෙන ක්‍රමයක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් හිතන්නේ කවුරක්වත් හිතන්නේ බුදුජනසී අඟුලිමාල් ගාවට ගිහිලා කිරුවා මිසක්කා වෙන කවුරක්වත් ගන්නමුත් ඕනම කෙනෙකුට කියලා දුන්නා නම් ඔබේ දකින්නේ නීවරණ සහිත හිතකින් සිංහලේ හැම ගහලා සපත්තු හදන්න ඕනේ සිංහලේ පරට්ටයා කාපිය එහෙමනේ උගන්වන්නේ නෝ සිංහලකම දෙමළකමක් කතාවක් ඇත්තේ නැහැ නේ මනුස්සකමේ. මේ කවදාකවත් අපිට හිතෙන්නේ නැහැ මගේ හිත ඇතුළේ ප්‍රභාකරන් කෙනෙක් ඉන්නවා. ඒකගේ වැඩිම සිංහලෝ මරලා සපත්තු හදන්නේ දෝගේ අපි දෙමළු මරලා සපත්තු හදන්න හදනවා. ඒක නැත්ති නෑනේ. ඌට කතා කරලා කිව්වොත් උඹ බොහොම දකින්නේ මේ නීවරණ නිසා. උඹට පුළුවන් නම් මිනිස්සෙක් වශයෙන් දැකපන්. විනීවරණ චිත්තං. එතකොට කල්ල චිත්තං මු르දු චිතක් ඇති වෙනවා. අනේ මේ මිනිස්සු මරන්න හැම ගහන්න ඕනේ උමුත් ඉන්නේ දුකේ මාත් ඉන්නේ දුකේ. උදග්ග චිත්තං උද්‍යෝගිමත් හිතක් එනවා. ඒ නිසා ඔය කියන විදිහට අර සම්පජඤ්ඤවල තියෙන සාත්තක සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, අසම්මෝ සම්පජඤ්ඤය වගේ වැටෙන්නේ කාට හරි වහලා තියෙන්න ඕනේ. අර විනීවරණ හිතකින් නීවරණ නැති හිතකින් ටික වේලාවක් ඉන්නකොට ඒ මනුස්සයා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියනවා පටිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය කියලා අටුවාචාන් වහන්සේ කියන මේ ප්‍රතිපක්ෂ ධර්ම ටික අපේ හිතින් අයින් වෙනවා නම් නීවරණ ධර්ම ටික తాවකාහරි අයින් වෙනවා නම් අපිට ගැඹුරු ධර්මයක් වැටෙන්න පටන් ගන්නවා. අපි හිතනවා මේ ඥානයක් පහළ වෙනවා කියලා. නෑ මේක කොයි වෙලාවෙත් තියෙනවා. අපිට පේන්නේ අචක්කු කරන වෙලා, අන්ධ කරන වෙලා මොකද අර නීවරණකින් ඇදිලා යන නිසා. ඒ නිසා ධර්මයේ තිබුණාට ඒක වැටහෙන්නේ ගැඹුරක් වැටහෙන්න නම් අපි ඒකට අදිශීල සික්ඛා, අදිචිත්ත සික්ඛා, අදිපඤ්ඤා සික්ඛා වශයෙන් අපි හිත කය වචනේ පොඩ්ඩක් පිරිසුදු කර ගන්නවා. පිරිසුදු කරාට පස්සේ තමයි ධර්මයේ උකහාගන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරන මේ කහට බැඳිච්ච, දැලිකුණු බැඳිච්ච රෙදි කෑල්ලකට ඩයි ගැහුවට අල්ලන්නේ නැහැ. ඒක ඩයි ගහන්න ඉස්සෙල්ලා ඒ රෙද්ද සම්පූර්ණයෙන්ම මජන් අයින් කරන්න ඕනේ. අයින් කෙරුවොත් ඩයි සමසේ වදිනවා. එහෙම නැත්නම් කරාඹුවක් හරි අරුංගලයක් හරි රත්තරන් වතුර දැම්මට හරියන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා ඔක්කොම කුණු අයින් කරනවා. ඊට පස්සේ තමයි රත්තරන් වතුර අල්ලන්නේ. ඉතින් එහෙම නැතුව මේ කුණු තියෙන එක හදිසිය කියලා රත්තරන් වතුර දැම්මට අල්ලන්නේ නැහැ. මෙරිදි කැල්ල හොදන්න නැතුව මොන ඩයි එකේ දැම්මත් අල්ලන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ භාවනාදී අපි කරන අර නීවරණ නැති එකක් දීලා මේ නීවරණ නැති හිත එයාට අඳුන්ලා දෙනවා. මේක manussත්ටි උත්තරීමස ධර්මයටපත් කරන එක. ඒක නිසා පුළුවන් තරම් බලන්න අර විනීවරණ හිත, උදග්ග හිත, මුදු හිත, කල්ල හිත කලල් වෙච්ච හිත තියෙන තාක් ඒක ස්වභාවයෙන් අකුසලයට යන්නේ නැහැ. ඒක ඇදෙන්නේ නැහැ. මොකද ඒ හිත මත් වෙලා නැහැ. ඒ හිත නීවර වලින් ජඩ වෙලා නැහැ. මෙහෙරින් ෂට වෙලා නැහැ. මායාවී වෙලා නැහැ. ඉතින් මේ මායාවී වෙන හිතයි මායාවී නොවන හිතයි දෙක අතර තමයි ඔය සීල ශික්ෂා සමාධි ශික්ෂා තියෙන්නේ. ඉතින් ඒක ආව වෙලාවේ දැනගන්න අපි සීල සමාධි දෙක අනුව වීතික්‍රම කෙලෙස් සහ පරිඋත්ථාන කෙලෙස් తాවකාලිකව අයින් කරගත්තා නම් ප්‍රඥා ශික්ෂා ඉබේම වෙනවා. ප්‍රඥා පහළ වෙනවා. ඒ ප්‍රඥාව කියලා කියන්නේ මේ ඉන්ජෙක්ෂන් එකක් දෙනවා හෝ පෙත්තක් ගිල්ලනවා හෝ ඔපරේෂන් එකක් කරන එක නෙවෙයි. මේ ලෝකේ තියෙන එක තේරෙන්න පටන් ගන්නවා. ඒ ඒ කෙනාටම ඒක සිද්ධ වෙන්නේ. අර කහට නැති මජක් නැති රෙද්ද තින්තයකට දාපම සමසේ තින්ත උරා ගන්නවා වගේ. ඉතින් ඒ නිසා අපි මේ වැඩ තියනවායි කියලා හදිස්සි කියලා මේ නීවරණ ටිකත් අරගෙන දුවන එක යකා දැක්කට පස්සේ යකා අරගෙන දුවනවා කොහෙද ඉුවත් යකා පිටිපස්සේ නතරල බලනවනේ මේ යකා මොකಾದ කියලා. අපිට බෑ හදිසියෙ කරන්න. ඉතින් ඒ අර සියදොස් කියන මනුස්සයාට එක දවසක් ඉස්කෝල වැඩ කරන කන්තෝරුවේ කට්ටිය කිව්වලු දෙන්නෙක් අස්සම් කෙරුවොත් බයිසිකලයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මාසෙකට මෙච්චර ගාණකින් මේ ගෙවන්න පුළුවන් කියලා ෆිනෑන්ස් කම්පැනි එකේ ඇවිල්ලා ගිහින් මිනිහට හරි සන්තෝෂයක් කියලා බයිසිකලයක් ගත්තා. අරගත්තට වයසලු පදින්න බැරිලු. ඉතින් මිනිහා කොහේ හරි යනකොට කොල්ල දෙන්නේ කන ගහ ගන්නවලු අනේ පුතේ මේක අල්ලපන් මං නැගලා යනකයි ඉතින් මිනිහා දඩ දඩ දඩ දඩ කරලා ගහනවලු ඉතින් කොල්ල දෙන්නෙක් ඉන්නවනේ බයිසිකල් තියාගෙන ඉතින් යන යන තැන ගෙනියනවලු හැබැයි නැගලා යන්න බැරිලු ඉතින් දවසක් මිනිහාගේ ගෑණිට බබෙක් හම්බෙන්න ගිහලා මේ ගෑණි කිව්වලු කතා කරලා ඉක්මනට දුවලා ගිහිල්ලා වින්න බොමඩ ගන්න ඉන්නේ කියලා දැන් මිනිහා බයිසිකල් ගරන් දුවනවලු පාරේ පාරේ මාසකලු කොහෙද ජීතුස් යන්නේ ඌවා කී කියන්නේ බෑ බං හදිස්සියක් කිව්වලු මොකද මොකද ඌව පාරදී කියන දේවල් කිව්වල අර මාසේ පාරෙන් අනිත් පැත්තට ඇවිල්ලා ඒකවල මෙහිමයි ගිතර ගෑනට මේ බබෙක් හම්බෙන්න මෙන්න මමයි ඉතින් බයිසිකල් නැගලා බලයන්කෝ කිව්වල උඹට තේරෙන්නේ ඔගේ නගින්න ගියා වෙලා යනවනේ ඒක නිසා තල්ලු කරගෙන දුවනවා බෞද්ධයෝ ඔක්කොම එකයි එකෙකුටවත් ඔක භාවනා කරගෙන ඉන්න වෙලාවක් නැහැ හැබැයි බුද්ධ ආගම රකින්න අර අන්ධකාරයේ මල් වට්ටියක් පාස් කරනවා වගේ මේක අරගත්ත යාට දුන්නා. මේකේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් අපි පැත්තේ දවසවල වෙස්සන්තර ජාතිකෙ පෙන්නනවා. කිඳුරු නටනවා. එහෙම නැත්නම් ධර්මපාල ජාතිකෙ කියලා එකක් පෙන්නනවා. ඉතින් වේදිකා හැදිලක් නැහැ නේ කමත වෑන් කපුවට වසුකේ නටනවා. ඉතින් ආ ඉවරනාට පස්සේ පිඟානක් කරයි යනවා සල්ලි දාන්න. එකෙක් ගල් කැටයක් දාන ටොං ගානවා. ඉතින් දැන් යනකොට ටෝච් එකක් ගහගෙන යන්නේ. ඒකට දාන්නේ සල්ලිද ගල් කැටයක්ද කියලා බලන්න. දැන් අද බුද්ධ ආගමක් පාස් වෙන්නේ අර අන්ධකාරයේ මල්වට්ටියක් පාස් කරන්න වගේ කිසිම කෙනෙකුට වෙලාවක් නැහැ මේ නීවරණ නැති එකක් හදන්න, නීවරණ නැති එකක් අවබෝධ කරන්න, ඊට පස්සේ තමයි ගැඹුරු ධර්මයක් තේරෙන්නේ කියලා හිතනද, ඒගොල්ලෝ කියනවා ඒක කර කර ඉන්නකොත් මොකුත් කරන්න බෑ. හේදෝරිස් වගේ අරගෙන දූවන කොහෙද යන්නේ? ඌවා කිය කිය ඉන්න බෑ ওই මේ වැඩ. ඔගේ නැගලා බලයන්කො. උඹට තේරෙන්නේ නැද්ද ඔය නගින්න ගියාම වෙලා යනවා ඊට වැඩිය හොඳයි තල්ලු කරන දුවන එක. ඉතින් අද බුද්ධාගම කාරණ බුද්ධම තකතිරුවක් තියෙන මේ තක්කමුක්කුවක් තියෙන. මේක රකින්න. මුඛා රකීද? බයිසිකලේ තියෙන නැගලා යන්න මිසක් අරගෙන දුවන්න නෙවෙයිනේ. ඒ වගේ මේ රෙදි කැලේ තිබුණාට තින්ත තිබුණාට ඒක සුද්ධ කරන්න නැතුව දැන් මට පාට අල්ලන්නේ නැහනේ. ඒ වගේ මේ හිතකට ධර්මයක් අවබෝධ වෙන්න සතියකින් යම් මට්ටමකට ගෙනාට පස්සේනේ ඒ ඥානේ උකහාගන්නේ. අපි හිතන නෑ නෑ මෛත්‍රී බුදුහාමරෝ ආපුවම ඥානේ පෙත්තක් දෙයි කට අරගෙන ගියාම ටක් ගාලා දානවා ගිල්ලට පස්සේ හරියයි කියලා. ඒ තරමට මේ බවාන කන පෙරේතියෝ ටිකක් කරපු ටිකක් මේකේ තියෙන්නේ. ඒක සඳහන් කරන්න ඕනේ තමයි සූදානම් වෙන ශික්ෂාවෙන් සූදානම් වෙන සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. එතකොට මේ වැඩෙන වැඩෙන සති මට්ටම් වල හැටියට ප්‍රඥාව සතිය අටපොලකින් සිද්ධ වෙනවා. ප්‍රඥා පස්පලකින් සිද්දු සුද්ධ වෙනවා. මීමන්සා irdipaade sati ඉන්ද්‍රිය සති බලය ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ඊට පස්සේ සම්මා දිට්ඨි දැන් පටන් ගන්නකොට සීල සමාධි වලට පිටිපස්සේ තමයි ප්‍රඥාව හිටින්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය යනකොට ඔක්කොටම ඉස්සරහට එනවා සම්මා දිට්ඨියෙන් තමයි පටන් අරගන්නේ ඉතින් කොයි වෙලාවෙ මේක මාරු වෙනවද දන්නේ ඒක නිසා වර එක සතිය ඉස්සරහ හිටිනවා සමහරක් පස්සේ හිටිනවා මෙන්න මේ වෙලාව වෙනකොට තමයි තේරෙන පටන් අරගන්නේ මේ කය පිළිබඳ යම් තාක් දන්නවද ඒ තාක් නීවරණ නැහැ. නීවරණ නැතුව કોઈ තාක් වෙලා ඉන්නවද ඒ තරම් ඥානෙ එනවා. අපේ හිත කයින් මම දැන් මෙතන කියන එකෙන් පිට වුණාට පස්සේ කොච්චර හානියක් වෙනවද කොච්චර කෙලෙස් වෙනවද කොච්චර පොත් බැීමක් නැද්ද කියලා කියන්න බෑ. ඉතින් අපි নানা ආකාර හේතු කර්ම දීගෙන කටයුතු කරාට මේ කයක් අපි ගන්න කොච්චර මහන්සි වෙන්නද ගියාත්මේ. අපේ මේ කර්මේ සහ කර්මඵලෙ පිළිගන්නවා නම් මේ වගේ අංග පුලාවක් සහිත කොර වෙලා නැතුව අන්ධ වෙලා නැතුව කබරින් නැතුව මේ හැදීලා තියෙනවා කියන එක ඔක්කොමලා හිතනවා මේක මේ කාමයට හම්බෙච්ච එකක් කියලා. ඒකනේ මේ ජාත්‍යන්තර කොම්පැනි අපිට කියන්නේ. මේ අංගපතංග සහිත ශරීරයෙන් පුළුවන් තරම් පෙන්කෙලපල්ලා. ඒකමනේ කියන්නේ. මේ ශාරීරිය හම්බුනේ මේක සතිපට්ඨානට අනුමුණක් කරගන්න ඒ කායගත සතිය කරන්නේ කයanoගේ සීය කරන්න ගියයි කිව්වොත් එහෙම බනවත් අහයිද කියලා බලන්න. මේ කය හම්බෙලා තියෙන manussාත්ම භාවය ලැබිලා තියෙන්නේ සතිය ආරම්භණයක් කරන්න කියලා. ඒක නිසා ඒ ජන ජන විඥානය තුළ මේක යනවා නැහැ කියන එක එච්චරම විශ්වාස කරන්න මොකද ਸਰවචන්සේ පහළ වුණත් ඔක්කොම නිවන් දැක්කේ නැහැ. ඒක නිසා ඒකට අවශ්‍ය සුදුසුකම සකස් කරගත්තා නම් ඊට පස්සේ ප්‍රඥාව කියන එක සති සම්පජඤ්ඤය විස්තර කරනකොට කියන්නේ ඉදිකට්ට ගියා නම් ඉදිකට්ට පිටිපස්සේ නූල ඇවිල්ලා ගැටේ වැටෙනවා. ඒ නිසා ඉදිකට්ට තමයි අපි හරියට රෙද්දට දාලා දාගෙන යන්න ඕනේ. ඊට පස්සේ නූල ඇදිට පස්සේ ඉදිකට්ට දල දඬුයි පිටිපස්සේ ගෙන නූල සුකනම්යයි. ඒක නිසා ඉදිකට්ට යන පාරේ හැරෙට පිටිපස්සේ මේක බ්ලැන්කට් පැස්මද මූට්ටුවද ගෝනුසු මැස්සමද ඔය එක එක නම් වාර තියෙන පොඩි කාලේ මට මතකයි දැන් මතකත් නෑ ඒවා. මහානකම දන්නවා දැන් අර ඉදිකට නූල් වලින් කරන මහානකම දන්නේ නෑ. ඉතින් ඒක ගැටේ හැටෙන්නේ ඉදිකට යන තාලෙට. ඉතින් මේක දන්නේ නැතුව අපි නූලෙන් විතරක් මහන්න කියොත් කතාකත් වෙන්නේ නෑ. සතිය නැතිව සම්පජඤ්ඤය කොහෙ යන්නේ? සතියනේ මේ ඕන දෙයක් විනිවිද එහෙම දාගෙන යන්නේ. ඉතින් ඒක නැතුව නූලේ අපි ලාගර ටිකක් ගහලා නැත්නම් බත් ඇටයක් ගහලා නිහුල මෙහෙම කොච්චර හරි දම දම හිටියට හරියන්නේ නැහනේ. ආන්නේ වගේ මේ සතියත් එක්ක සම්පජඤ්ඤය යනකොට තමන්ට හසුරව ගන්න පුළුවන් ගතියක් වෙනවා. ඒක නිසා අපි දේශනේ නිම කරන පැත්තට යනවනම් මේ සතිය ඇති කිරීම හෝ සතිය නැති බවක් කාටවත් චෝදනා කරන්න බෑ. මනුෂ්‍ය ජීවිතයේම සත්‍යමත් ජීවිතයක්. අපි ඒක අදහන්නේ. අපි ඊට වැඩිය සල්ලි අදහන. අපි ඊට වැඩිය මේ සද්ධාව අදහන. අපි ඊට වැඩිය සමාධිය අදහන. ඉතින් ඒක වෙනකොට සත්‍යය කියලා කියන්නේ හරි ලැජ්ජිත චරිතයක්. ඒක කවදාකවත් පැනලා දෙන්න යන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ මේ අවංක චරිතෙට මේ ඇතුළට නැමෙන චරිතෙට මුල් තැන දෙන්න. සතිපට්ඨානේ පිහිටවන්න. ඊට පස්සේ සතියට මුල් තැන දුන්නාට පස්සේ හොඳටම ලස්සනට ඒක පදම් කරන ඉදිරියට යනවා. අපේ ඥානපෝනික ස්වාමීන් සඳහන් කරනවා සතියට මුල් පුටුව දුන්නාට පස්සේ ඌ කවදාකවත් මුල් පුටුවෙන් බහින්නෙත් නැහැ. පැනලා දෙන්නෙත් නැහැ. අපිට තියනද ප්‍රඥාවක් අපි මේ කරන ජීවිතයේ තියෙන වැද්දගත්ම කොට පිටකොන්ද ගමන ආර්ථික වේවා දේශපාලනික වේවා සමාජික වේවා ධාර්මික ආගමික සතිය ඉස්සර කරගෙන ගියා නම් එතන ඉඳලා එන ගුණෙදී වීර්ය සති ප්‍රඥා කියන විදිහට ප්‍රඥාව එන්න පටන් ගන්නවා. ඉතින් අපි පොඩි දරුවන්ට අපි ප්‍රඥාව දෙන්න අද ටියුෂන් දෙදී ආස්කූරි පිටිපස්සට ගිනි තියලා උඩ ඇරියා වගේ චූස් කාගෙන දුවනෝනේ. මම මේ ඕගොල්ලන්ට ඇඟිලි දික් කරන්නේ. මේ පොඩි උන්ට දෙන්න හදන ප්‍රඥාව ඉදිකට නැතුව නූලෙන් අමුණන්න නූලෙන් මහන්න උගන්නන්න හදන කෙලියක්නේ. ඒකට ලෑස්තිලා කට මේ මේ ළමයි ගිලි බිල බිලි ගන්න කොච්චර අධ්‍යාපන කඩකාරයෝ ඉන්නවද? එක්කිනුට හරි කිව්වොත් එහෙම ඔක්කොටම ඉස්සලා මේකට පොඩ්ඩක් මේ සතිය කියන එක කියලා දෙන්න ඕනේ. මේ ළමයි ලෑස්ති කරන්නක ඒක කරන්න බෑ. බයිසිකල් කරන්න දූවනවා. නැගලා යන්න ගියොත් එහෙම කියනවා බෑ. ඕක නැග නැග හිටියොත් වෙලා යනවා. නැත්තම් බයිසික දාලා ඵලයන් ඒක කරන්නෙත් නෑ අරගෙන දූ එනිසා මේ මුළු ලෝකෙම මේ පිස්සු කෙලියට කමක් නෑ මේ ලෝකේ සාමයත් මේ ලෝකේ මේ අනවශ්‍ය රත් වෙන එකත් මේ ලෝකේ අනවශ්‍ය විදිහට මේ කෙලසෙන එකත් මේ එක්කෙනෙක් දෙන්නෙක් කරන භාවනාව රැඳිලා තියෙන එක මිනිස්සෙක් එක සතියක් එක සතියක් කියන එක සති චිත්තක්ෂණයක් හිටියත් ලෝකේ රත් වීම අඩු වෙනවා ඔකේ කෙලසීම අඩු වෙනවා. තමන්ගේ හිත කිනිකලස් භාවයට එනවා. ඒකට ලෝකේ රත් වෙලා තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ලෝකේ කෙලසිතා තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තමන් කරන මේ වැඩි පුංචි කරලා හිතන්න එපා. අපි භාවනා කරන හැම චිත්තක්ෂණෙම අපි ලෝක සාමයට උදව් කරනවා. අපි භාවනා කරන හැම චිත්තක්ෂණෙම මේ ලෝකේ අනවශ්‍ය රත් වීමට අපි සාධනීය සීතලක් ඇති කළ දෙනවා. අපි භාවනා කරන හැම චිත්තක්ෂණයකම අපි පරිසර දූෂණය නැති කරනවා. අපි භාවනා කරන හැම චිත්තක්ෂණයකම අපි චිත්ත දූෂණය නැති කරනවා. ඒ නිසා අපි එවැනි හමුදාවක බැඳිලා ගත කරන කෙනෙක්. ඒ නිසා ලෝක සාමයක් පතනවා නම් අදට වැඩිය හෙට පොඩ්ඩක් සතිමත් වෙන්න. එතකොට ඒක අනිවාර්යයෙන්ම අදට වැඩිය හෙට පොඩ්ඩක් ප්‍රඥාවන්ත වෙන්න උදව් වෙනවා. ඒක නිසා මේ මතක් කිරීමත් එක්ක අපේ දවසේ ධර්ම දේශනාව නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ධර්මදේශනා මාලාවෙත් නතරේ බවටපත් වෙනවා සමාරේ බවටපත් වෙනවා ශිරු දිනාට මේ බලාපොරොත්තු වෙන්නා වූ ඒ සාන්ත සුන්දර භාවය මේ ජීවිතයේදී මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේදීම සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි දේශනාවේ સમાප්තිය සටහන් කරනවා සිල් දිනාටම තෙරුවන් සරණයි